දුක වෙනවා. හොඳයි අපි සරසම් කරගෙන තුනේ කහමාට දැස්සලා ධර්ම සාකච්ඡාව චාරිත්‍රාංකව ඒ පොඩි වෙනස්කම් වගේ තියෙන අද ඉරිදා දවස නිසා ලොකු ස්වාමීන් වහන්සේට ඒ ශාලාව අද වුණා. අනිත් දවස්වලට අපිට ඉතින් ශාලාව එකතු වෙන්න පුළුවන්. අද ඉරිදායි ලබන 22 වෙනිදා වෙනකොටත් ඉරිදා. ඒ දවස්වලදී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක එකක් අපි දැනගත යුතුයි කොහොමද දැනගන්න තියෙන්නේ මොකද දන්න කාරණාව. දෙවෙනි එක තමයි උදේ මම දැක්කතර මෙතන ස්ථානේ වත් පිළිවෙත් යන බලනකොට අපි ආගන්තුක ඇවිල්ලා ඔක්කොම මේ බුද්ධ විඳලා ගියාට පැයක්වත් වත් පිළිවෙත් වලට ඔක්කොමලා යොදවන්නේ. ඒක නිසා මම ස්වාමීන් වහන්සේගෙන් අහගත්තා. පැයක සුද්ධ පවිත්‍ර කිරීම වැඩ පිළිවෙලකට කාලසටහන වෙන් කරන්න වෙනවා. ඉතින් ඒගොල්ල දැනට ඉඳලා ඉන්නේ උදේ 7ත් 8ත් අතර. ඉතින් අපි ඒක නිසා කාලසටහනේ ලොකු වෙනසක් කරන්න දෙයක් නැහැ. දාහනේ 6 කාල වෙන්නේ 6 වෙනකොටම වගේ දාහන ලෑස්ති වෙනවා. ඒ නිසා අපි 5 6 පරියන්කේ ඉඳලා 6ත් 7ත් අතර දාහන ගන්න පුළුවන්. ඊට පස්සේ 7ත් 8ත් අතර සක්මන් කරන වෙලාවකට අපි තම තමන්ගේ පිටිපතේ සුද්ධ කරගන්න අමදින දේවල් අතර මේ මේ කිසිම කෙනෙකුට කරන්න නැතුව අපේ පිරිසේ ඒක කරගන්නවා නම් ඒක අපි කරන අනුග්‍රහයක් වෙනවා. මොකද අපිට ඔක්කොම සිව්පසයෙන් සංග්‍රහ වෙන නිසා. ඊට පස්සේ අපිට අටට එකතු වෙන්න පුළුවන්. ඉතින් යම් කිසි විදියකට අපිට අටටම බැන්න අටයි කාලා වුණත් ප්‍රශ්නයක් නෑ මොකද 11යි කාලා දක්වාත් වෙලා තියෙනවා. ඒක ඒක තියාගන්න ඔප්ෂනල් තියාගන්න කැමති කෙනෙක් අකට ආවදී මොකද මේ ශාලාව නිතරම නිදාස් අටට විවේක තියාගන්න කැමති නම් තමන්ට ප්‍රමා වෙනවනම් අටයි කාලතාවක් කමක් නැහැ. එතෙන්ලා අටයි කාල නවයි කාලයි නැහැ සෝමනස ඉච්චර ගොඩක් නෑ අපි සුද්ධ කරලා කරලා වෙන්නේ. වැඩ ඇත්තට අමාරුවක් නෑ. ඒ නිසා අටට පටන් ගත්තාම අට 9 9 10 සක්මන 10 11 පරියන්ක. ඒකත් අපිට මතක් කර ගැනීමක් කරන්න තියෙන්නේ. ඊගාවද එක තමයි අපි ධර්ම සාකච්ඡාට ඉස්සෙල්ලා මතක තියාගත්තා ඊයේ අද උදේ 8ට දැස්වෙච්ච වෙලාවේදී සක්මන් භාවනාව පිළිබඳ උපදේශ පන්ති මතක් කරලා දෙන්න කියලා. ඒකත් ඒකෙදී පොඩි අවුලක් සිද්ධ වුණා. කවුරුත් වගේ ආවේ නැහැ අතට. ඒක නිසා දැනව මම කැමති මම දැනට සීල් සමාදන් වෙච්ච නැති පිළිස ඉන්නවාද කියලා උපෝසත අට්ටාංග සීල සීල් ගන්න නැති අය ඉන්නවද? දැන් මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අය ඔක්කොම සීල් අරගෙන ඉන්නේ. දෙපාරකට අපි සීල් සමාදන් කරන් ඉවර කරා. ඔක්කොම ගත්තා. එතකොට ඒක මග ඇරෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ධර්ම සාකච්ඡා පටන් ගන්න ඉස්සෙල්ලා මම කැමති ඒ සක්මන් භාවනා පිළිබඳව කෙටි උපදේශ පන්තිය සිහිපත් කරලා අපි ඒකම පදනම් කරගෙන ධර්ම සාකච්ඡාවට යනවා. මොකද මේ මෑණියොත් අවිල්ලා ඉන්න නිසා මේ දෙන්නත් හිතියේ නැති නිසා මම මතක අතර මතක් මම පටන් අර ගන්නකොට ඊ අපි පරියංක භාවනා පිළිබඳ කතා කරපු ටික මම කෙටියෙන් මතක් කිරීමක් කරනවා. ගිය ආපු අයට ඒක අලුත් මතක් කිරීමක් වෙනවා. ගිය හිටපු නැති අයට ඒක මේක පළවෙනි උපදේශ පන්ති වෙනවා. කෙසේ නමුත් අපි ඉතින් කෙටියෙන් මතක් කරගත්තේ ඊයේත් අදත් හඳුන්වා දීපිලි මතක් කරන් තියෙන අපි මේ කරන වැඩපිළිවෙල භාවනා පන්ති භාවනා වැඩමුළු රිට්‍රීට්ස් කියලා කියනවා විවිධ පැතිවලින් විවිධ භාෂාවල සඳහන් කරනවා අපිට කියන්න තියෙන්නේ මේක අප්‍රමාදයේ නැත්නම් සතිය පිහිටීම සඳහා ගන්න ප්‍රයත්නයක් කියලා. ඉතින් මේ සතිය පිහිටීමේ වැඩපිළිවෙල අපි කොච්චර ප්‍රමාදද කියනවනම් අසතියෙන්ද ගත කරන්න කියනවනම් අපිට බලමුළු තුනකින් මෙහෙයුම් තුනකින් තමයි ක්‍රියාත්මක කරන්නේ. තුන් ආකාරකින් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමේදී තමයි අපිට මේ අසතියටපත් වෙලා ඉන්න අපි සතිමත් වෙන්න ප්‍රමාදයටපත් වෙලා ඉන්න අපි අප්‍රමාද වීමේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒක භාවනා ලෝකේ හඳුන්වන්නේ පරියංක භාවනාව, සක්මන් භාවනාව සහ එදිනදා වැඩවල සතිය පිහිටීම කියලා. ඉතින් ඒ තුනෙන් සතිය ගැන අහලා නැති, අප්‍රමාදය ගැන අහලා නැති කෙනාට වැඩියක්ම හොඳට හිත් වදින්නේ පරියංක භාවනාවේ තමයි. පරියංක භාවනාවෙන් ඒක සඳහාම ගත වෙලා කටයුතු කරනකොට සතිය අඳුලා දෙන්න ලේසි. මේකට අපි සතිපට්ඨාන භාවනාව කියන වචනේ පාවිච්චි කරනවා. අප්‍රමාද භාවය කියලා පාවිච්චි කරනවා. ඊගාවට අපේ බුද්ධ ශාසනය විතරක්ම තියෙන වෙන කිසිම ශාසනයක හම් වෙන්නේ නැති භාවනාවක් තමයි මේ සක්ම භාවනාව. ඒකත් බොහෝමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මේ පටන් ගත්ත වැඩක් එක දිගට බාධා විරහිතව අතරමඟ නතර නොවි ගෙන යාමට සක්මන් භාවනාව බොහොම දවුයි. ඊට පස්සේ අපි මේ පරියන් මේ භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා සක්මන් භාවනා පරියංක භාවනා සඳහා පැය 12ක් 13ක් කාලා ගත කරනකොට මේ දෙක බොහොම ප්‍රයෝජනවත් වුණාට අපි නැවතත් මට නම් කියන්න වෙන්නේ නමුත් මේ හුඟ දෙනෙකුට ගෙවල් දොරවල් වලට ගියාට පස්සේ එදිනෙදා ජීවිතයේ ওই පැය 12 හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ආසනීපෙච්ච වෙලාවේ දැඩි සත්කාරයකක ඉන්නකොට හම්බ වෙන සැලකිල්ලක් වගේ. ඊට පස්සේ වාට්ටුවට දැම්මම පස්සේ දැඩි සත්කාරයකකේ තියෙන හලවට්ටන්නේ නැහැ ඒතර. ඒ ටිකට් කපුවට පස්සේ ගෙදර ගියාට පස්සේ ඉතින් අර දිනදා වැඩ ආතර මැද ලෙඩ සුව වෙන්නෙක් විදියට කට කෙරුවා මිස හදිස්සියකට කර ගන්න බැරි. ඒ නිසා දැඩි සත්කාරයේ ක්‍රියාවලිය වගේ තමයි පරියන්ක භාවනාව. සාමාන්‍ය වාට්ටුවට දැම්මා වාගේ තමයි රක්මන් භාවනාව. එදිනදා වැඩ කියලා කියන්නේ සුව වෙලා ටිකට් කපලා ගෙදර ගිය දවසට. ඇත්තටම ඒ ටිකෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මිනිහගේ වෙනසක් වෙලා තියෙනවා. Tamange ඉතිහාසිකම් වල අවතුම් පැවතුම් වල වෙනසක් වෙලාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එදිනදා වැඩවල. ඉතින් මේ සේනාසනයක ඉඳගෙන භාවනා කරනකොට උගාත්ම අඩුවෙන් ප්‍රෝජන ගෙන දෙන ඕජාව අඩුම තැන තමයි ඉදින්දා වැඩ. වල සතිය පිට නමුත් ඒක තමයි ඇත්තටම gedara ගෙනියන්න පුළුවන් දේ. අනිත් ඒවා මේ මට්ටමේම කාර්යනා කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ තුනේ තුන් ආකාර ප්‍රෝජන වර්ගයක් තියෙනවා. ඉතින් අපි පළවෙනිම සාකච්ඡා කරන්නේ පරියංක භාවනාව ගැන. පරියංකේ සඳහා අපි කරන්නේ සීළු වැඩ බහා තබලා කය ඉරියව් ඔක්කොම වෙනුවෙන් එක ඉරියව්වයි තෝරාගන්නේ ඉඳගෙන ඉන්න ඉරියව් විතරයි. ඒක ඒ වගේ තැන්වලදී මේ ਸਰවචනජේ බොහෝ විට මේ ආරණ්‍යගත වීම, දුක්ඛ මූලගත වීම, සීනාසන ශූන්‍යාකාරගත වීම සාකච්ඡා කරලා තියෙනවා. ඒක මම ඊයේත් මතක් කරේ ඒකයි. ඉතින් ඒක තමයිලට අපි අවුරුදු ගාණක් බලන් ඉඳලා තමයි මෙවැනි අවස්ථාවක් ඇති කරගන්නේ. එවැනි සීනාසනයක් සීනාතර පහසුකම් ලැබෙන්නේ. ඒ නිසා ඒක ගැන කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. හැම කෙනෙක්ම දන්නවා. නමුත් ඇත්තටම අපේ પરම්පරාව වාසනාවන්තයි. දැන් කොතන කොතනත් ටික ටික සේනාසන ඇති වෙනවා. සුමාන දිග තුන භාවනා කිරීම කියන ගතිය පුරුද්දක් ජීවිතවලට ඇතුළත් කරගෙන කියනවා. බටහිර ලෝකයේ මේ දෙකම තියෙන නිසා වෙනතර නැති යම් කලෙකියක් තියෙනවා. නමුත් දුෂ්කරයි. සමාජයේ දුෂ්කරයි. ඉතින් ඒක ලැබුණට පස්සේ අපි කරන්නේ වාඩි වෙලා ඉඳුරන් සියල්ල වසා ගැනීම පිළිබඳ උපමාවක් කියනවා. මේ ඒ උපමාව කියන්නේ මේ හිල් හයක් තියෙන උභහකට තලගොයෙක් රිංග ගත්තොත් මේ සිග්ගේ තියෙන පුංචි හත් අවුරුදු සාමණේර කෙනෙක් මේ ප්‍රශ්නේ අහන්නේ දුවටම තලතුණ වෙච්ච හුත්තටම මහා තෙරුණාස කෙනෙක්. හැබැයි මේ රහතන් නැතේ රහත් වෙලා සාමණේරත් රහත් වෙලා අර වැඩිමහල් ස්වාමීන් වහන්සේ හොඳ බෞද්ධ ස්වාමීන් වහන්සේලා. ඇවිල්ලා කමටහන් කියනවා කියනවා මට කමටහන් කියලා දෙන්න බෑ මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කියලා. මොකක්ද ප්‍රශ්නේ? හිල්හක් තින හුඹහකට තලගොයක් රිංග ගන්න. මස්සත් එක්ක ඇවිල්ලා මේ තලගොය මරා ගන්න ඕන නම් මොකද කරන්න කියලා. එතකොට අර බෞද්ධ ස්වාමීන් වහන්සේ කියනවා ඔකේ හිල් පහක් වහලා හොඳට කුණ්‍ය ගහලා ගල් දාලා කොටලා පස් 6 වෙනි හුස්මේ හුදුන් ගහන්නේ. ඉඳ ආපුවාම උඹ ඇතුළට දුම් ගියාට පස්සේ මේ තලගුව එළියට ඇවිල්ලා පහින්ට හදනකොට අර දුම් ගහන හිලෙන් විතරයි එළියට එන්න පුළුවන්. අනෙක් හිල් වහලා නිසා මේ මස්සද්දට තලගුව විද්දට ඉතින් අල්ල ගන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා මිනිස්සෙක් කිව්වාම හිල් හයක් සහිත උඹහක් වගේ මේකේ ඇහැ කියන්නේ එක හිලක් එතනොත් ගනුදෙනු යනවා හරියට. කන කියන්නේ තව හිලක් එතනොත් ගනුදෙනු යනවා හරියට. නාසය කියන්නේ තව හිලක්. කට කියන්නේ තව හිලක්. කය කියන්නේ තව හිලක්, හිත කියන්නේ තව හිලක්. මේ හයම ద్వාර හයක් විදිහට තමයි අපි සාසනය හඳුන්වන්නේ චද්්වාර කියලා. මේ ద్వාර හයේම ගනුදෙනු කොට එකකවත් පොත්ත වීමක් කරන්න අමාරුයි. එකකවත් අරසාව සලසන්න අමාරුයි. ඒ සමීපේ පහක් වහලා දාන්න කියලා. පහක් වහලා එකකට හිත තියන්න. ඒ පහ වැහිම තමයි ඇත්තට වහගන්නේ කියලා. සද්ද නැති තැනකට යන්නේ කියලා කියනවා. ගන්ධ සුවඳ පිළිබඳ මධ්‍යස්ථ වාසය තියෙන තැනකට යන්නේ කියලා කියනවා. සුවඳක් නැති ගඳක් නැති. මුකින් කතා කරන්නත් එපයි කියලා කියනවා රස බලන්නත් එපයි කියලා. කයත් එහෙම මුත්ත තිබ්බා වගේ තැම්පත් කරනවා. කියලා මනෝද්වාරයේ විවුර්ත කරනවා. ඒක ලෙවලා මේ වෙන සංසිද්ධිය බලනකොට අපිට මනෝද්වාරයේ වෙන දේවල් මේ ගණන් කියන්න පුළුවන්. මුරකාරයේ දාන්න පුළුවන් ඒක. යහන මුරකාරය තමයි සතිය කියන්නේ. ඒ සතිය ඊට පස්සේ මනෝද්වාරයේ වෙන දේවල් මේ සීකට් කරනවා සතියට ලක් කරගන්නවා අප්‍රමාදයට ලක් කරගන්නවා. ඒ නිසා අපි පරියන්කයට යಾನ ගිහිල්ලා තේරවාද භාවනා කරමින් නිතරම ඇද්දක වහගන්න. ඇද්දක වහන්නේ මොකද මේ ඇහැ තමයි වැඩිම අපේ හිත නලවන, පිනවන, කුප්පන, නන්නත්තර කරන ප්‍රධාන වස්තුව. මේක නිසා අපි හරි ආදරෙයි ඇහැට ඇහැ වාගේ කියලා මේක කිව්වට වැඩියෙන්ම සංසාරයට බඳන්නේ ඇහැ තමයි. ඒක ඇද්ද එක වැහුවට පස්සේ උගා ගන්න දෙන්න අතර දෙක සද්ද නැති යනකට යන්නේ මොකද මේ ඉන්නේ රත්තුන්ගේ කන වහන්න පුළුවන් සත්තු නැහැ කන කියන එක සම්පූර්ණ විස්තර කළ දෙන නිසා සද්ද නැත්තරකට යනවා නාසය මුඛේ වැඩ ගන්න නැතුව තියන්න කියන කය මේ මිශ්‍රේ පිරමීඩේ දැප්පත් කරා වගේ හොඳට තැම්පත් කරලා සමබර කරලා ඔක්කොම මස්පිඩු මුදා හැරලා ඒකට ඒක නඩත්තු කරන්න දෙන්න කියනවා. ඒකේ නඩත්තුවක් ගෙනියන්න එපා. ඒක අපි පරියන්කේ වඩාම සුදුසුකමද? පරියන්කේ? ආසන කීපයක් දැන් වඩාම සුදුසුකමද? ඒකදී ඒකදී කය ටැම්පර් කර තමයි ඉඳ ගන්නවා කියක වෙනකයි තියෙන්නේ. ඉඳ ගන්නකොට වඩාම හොඳ එක බද්ධ පරියන්කේ එහෙම නැත්නම් අර්ථ පරියන්කේ එහෙම නැත්නම් සුඛාසනිය එහෙම නැත්නම් මේ ආසනයක මෙහෙම වාඩි වෙලා කොහොම හරි ඉඳගෙන උඩුකය කෙලින් කියන එකයි මේකේ අදහස් කරන්නේ. උඩුකය ඒක තමයි බද්ධ පරියන්කය කියන්නේ. ඒ තමයි හොඳම. එම් බැන්න අර්ධ පරියන්කය හොඳයි. එහෙම නැත්නම් සුඛාසනය හොඳයි. නැත්නම් පුරුදු විදිහකට මේ වාඩි වෙන්න නැත්නම් ආසනයක ගන්න එකයි අපිට වග බලා ගන්න තියෙන උඩුකය කෙලින් තියනවා කියන එක විතරයි. එතකොට ආසනය කියන එක මේක දඬු කඳේ ගැහිමක් හෝ කුරුසෙට තියලා එන ගැහිමක් කරගන්න යන්න එපා. පුළුවන් තරම් සැහැල්ලු කරන්න. සිද්ධාසනේ කියලා. සිද්ධාසනේ පద్මාසනේ. පద్මාසනේ සිද්ධාසනේ බොහොම සමානයි. සමානයි නේද? අර්ධ අර්ධ පරි අර්ධ පద్මාසනේ කියලා කියනවා සිද්ධාසනේ. වීරාසනේ සිද්ධාසනේ පద్මාසනේ කියන කෙන්ටෙන්ටෙන්ට අර හිර කරන ක්‍රමයක් තියෙන්නේ. ඒක ඉතින් ටිකක් කල් යනවා පුරුදු කරා. ඒක නෑයි කියලා භාවනාවට බාධාවක් නෑ. එතකොට එහෙම පරියන්කක වාඩි වෙලා ඇස් දෙක වහගෙන තමන් සමබර බව බලන්න. මුදා හැරලා තියෙන එක ලිහිච්ච ගතියක් තියෙන්න ඕනේ ඇගේ. ඊපාර මම මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපි ගිය මෙහෙ රිට්‍රීට් එකක් තිබෝ මෙල්බන් වලින් ආපු කට්ටිය ආව වෙලාවේදී ඒකෙදී මේ අමතර ප්‍රශ්නයක් ආවා ඒ මුළු දවස් 10ම වීඩියෝ කරන්න කට්ටියක් ආවා. ඉතින් මට කිව්වා මම කලින් අවසර අරගෙන තියෙන්නේ වීඩියෝ කරනවා කියලා. ඒක තමයි කිසි විරුද්ධත්වයක් නැහැ මාව අල්ලන්න එපා ඕන කෙනෙක් අල්ලගන්න. මාව ගන්න නැතුව ඕන කෙනෙක්. ඊට පස්සේ ඇවිල්ලා මයි ළඟ කැමරාව දීලා මේ කට්ටිය වීඩියෝ කරලා ධර්ම සාකච්ඡා වගේක් ගත්තා. මම ඒක ගිහලා අපේ ලොකු සාංශට කිව්වා. මෙතන ඉස්තන්. නෑ නෑ නෑ මම එහෙම අවසර දීලා නෑ කිව්වා. කාටවත් අවසර දීලා නෑ. ඊට පස්සේ මේ කට්ටිය රැස්තර වෙලා ගිහුවා. දැන් ධම්මජී හම්බුගේ පොක ඕගොල්ලන් කියන්න බැරිද කියලා. මාව ගන්න නැතුව අනිත් කට්ටිය ගන්න කියන්නේ ඔක්කොම. ඒකට ඉවරයි. ඊට පස්සේ කිව්වා මෙතෙන් ආයේ රංගපාන්ට කැමරාවට වාඩි වෙලා ඉන්න මිනිස්සු ඉද්ද ගැවුවාගේ මෙහෙම කරගෙන ඉන්නක එක එකක් භාවනා කරන්නේ. භාවනා කරන්නේ හැටි භාවනා කරනකොට පේනවා. ඔක්කොම කරන්නේ රංගපෑම් විතරයි කිව්වා. ඒකෙන් කවදාකවත් සතිය පිහිටවිල්ලක්වත් හිතේ වංචනික ගති දුරවිල්ලක්වත් මායාව දුරවිල්ලක්වත් වෙන්නේ නැහැ. නිසා භාවනා කරන මිනිහාගේ ස්වරූපේ යාට ඕන විදිහට හිතින්නේ. ඒක එක්ක වැක් කිරලා එක්ක ඇද වෙලා මම කියන්නේ ඒක හුදුසුකමක් කියලා. නමුත් හරියට භාවනා කරනකොට හැටි එහෙම තමයි. ඔය මෙහෙම කරගෙන ඉන්න එක ඉන්න එක වෙන්නේ තනි කර රඟපෑමක් විතරයි. ඉතින් එහෙම එක රඟපාන්න අපිට ඕන ගමන් නැහැ. ඒකයි මම මතක් කරන්නේ. ඒ නිසා දඬු කන්දේ ගැහුවා වගේ කුරුසි දිලන ගැහුවා වගේ අපිට මේ රඟ එහෙම කරන්න ඕන කමක් නැහැ. අපි පටන් ගන්නකොට අපි පුළුවන් තරම් සම්බර කරලා ඉඳ දෙන්න. ඉස්සරහට යනකොට බාහම හැටි තමයි ඒක. ඒ නිසා පරියන්කේ පිළිබඳව ආසනවල වාඩි වෙනවා. ඈ ආසනයක් පරියන්කේ වන්න පරිරේ වෙනවා. රිලැක්ස් කරගන්න. කොට කොහොමද ඒක අපි කතාව කියන්නේ කතාව වෙනවා. ඔය ඇඟ ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න ඕනේ. ඇස් දෙකවත් අත කරන්න එපා, බෙල්ලවත් හිර කරලා අල්ලන්න එපා. ඇත්තටම අපි අපේ ඇඟට මේ මෛත්‍රී කරන්න කොහොමඩක්වත් දන්නේ. අපි මේකේ වැඩ අරගන්නේ කරත්ත බඳින ගොනෙක්ගේ වගේ උදේ ඉඳලා හැන්දාට නිකන් වැඩ ගත්තට මේකත් එක්ක කිසිම නෑදෑකමක් නෑ අපිට කිසිම මිත්‍රකමක් නෑ අපිට මේක අඳුනන්නේ නෑ ඒ නිසා අපි පටන් ගන්නකොට කියනවා බබෙක් පුදි කරවන්න ඉස්සලා කොට් එක හදන ඇඳ හදන අම්මා කෙනෙක් වගේ. ඌට නිින්ද යන්න නම් ඕකේ රැලි නැතුව මේක මට්ටම් කරලා තියන්න බෑ කොල්ලා. එහෙම නැත්නම් ඌ අමරේටනේ හිටින්නේ. ඒ වගේ ඉඳ ගන්න ඉස්සලා Tamange සරටේ මෛත්‍රී කරලා ලිහිච්ච ස්වරූපෙන් දෙන්නේ කියලා. ඒකතර අමාරු නෑ. ටිකක් කල් යනකොට ඉස්සලා දාසනව කොහොම කරුවක්වත් ඉතින් ඕල් ගත් කිල්ලා වගේ තමයි ඉඳගන්නේ. ඒ අර ඉතින් භාවනාට තියෙන ගෞරවයට. ගෞරවය කොහොමදත් භාවනා කරගන්න හම්බෙන්නේ නෑ ඒක නිසා. නිතර නිතර කරනකොට තමයි සුදුසු ආසනෙ එන්න පටන් ගන්නවා. ඒ නිසා ආරම්භයේ වශයෙන් අපි මේක දැනගත්තට මේක එක වචනින් හෝ එක පරියන්කයක හෝ එක දේශනාවකින් මේක නිම කරන්න බෑ. බොහෝ කරලා කරලා කරලා තමයි හදාගන්න. ඒක කරනකොට Tamandම තේරෙනවා මේ ඇඟ කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. මැටි වැඩ කරන මේක අතර හුවෙච්ච මැටි පිට වගේ ඕන තරකට අඹන්න පුළුවන් පුරුදු වෙන්න. ඉසල ඉසල බෑ. ඒක තමයි. කරගෙන යන එකයි තියෙන්නේ. ඉසල ඉසල කියන්නේ උඩු කඳ උඩු කය මේ මේතන උස්ම ගන්න ට්‍රැක් එක තියෙනවනේ. ශ්වසන මාර්ගේ ඒක ඇද වුණොත් තමයි ඉසේකක්කුම් පොන්දකක්කුම් එන්නේ. ඒ ශ්වසන මාර්ගය ඇද නැතුව තියෙනවා. ඒ ඉතින් බෙල්ල මේ ඇත් දෙක තද කරගන්නවා. බෙල්ලෙන් තමයි ගොඩක් ප්‍රශ්න අනිතික මෙතන කොන්දේ. ඉතින් මේ මේ පුටු හොඳ නැහැ. මේවට කියන්නේ හාන්සි පුටු කියලා මේ ගන්න ඕන ස්ට්‍රේට් පච්චානික. පිටකොන්ද කෙලින් තියෙන එක. ඔෆිස් වල තියෙන ඒක හොඳයි. එහෙම නැත්නම් පල්ලංකම් කියලා කියන බුරුමේ තනිකරම මොනක්වත් නැති මේ වගේ ආසනයක් ඇඳක් නැහැ. උස්සලා තියෙන කන්තිර කකුල් දෙක පල්ලෙහාට දාගෙන ඉන්න කැමති විදිහට හදාගන්න. ඒ වගේ මේවා අපිට ඔක්කොම අංග සම්පූර්ණව මෙහෙ ලැබෙන්නේ නැහැ. තියෙන දේෙන් අපි තන වඩාන ගිහිල්ලා යනකොට තමයි මේක හැදිලා එන්නේ. මේ පුටුවත් එච්චර හන්නේ නැහැ මේක හාන්සි පුටුවට වැඩේ. අපිට ඕන ස්ට්‍රේට් බැක් එක. ඉතින් මේ විදිහට වාඩි වුණාට පස්සේ ලකුණු දෙකක් අරගන්න ඕනේ. හැම මස් පිඩුවක්ම නිදහස් වෙලා තියෙන බවත් එහෙම ඒ වගේම සමබරයි. එimhe සමබර වෙලා ඒක බලන්න කියලා කියනවා වාඩි වෙලා ඇද්ද කොහාගෙන මම සමබරද මගේ මේ මස් පිඩු තද වෙලා නැද්ද කියලා. ඒකට කරන්නේ ස්කෑන් කරනවා කියලා කියන මුලින්ලා පල්ලෙහාට ස්වීපින් කරනවා. නිකන් ඇඟ පීරගෙන බලනවා එහාට මෙහාට මගේ ඇඟ දැන් සහලුද මේක මෛත්‍රී භාවනාවට දාන්න පුළුවන්. මේ තමයි අපි ඉස්සල්ලාම අපි ඇඟ අඳුරගන්න වෙලාව. එහෙම නැත්නම් අපි මේකෙන් මේ දඬු මේ යන්ත්‍රයකින් වැඩ ගන්නවා මිසක වැඩ ගන්නවා මිසක් අපි මෙයත් එක්ක සුහද වෙලා නැහැ. ඒ නිසා අපි ඉස්සල්ලාම තාට මෛත්‍රික. දෙක සතිය පිහිටීම පිළිබඳ මම දැන් මෙතන කියන තැනට හිත ගන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. වෙන මොකක්වත් නැහැ. සියල්ල බහා තබල මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. අන්න එතෙන්දී එනවා ගතියක්, එනවා පිරිච්ච ගතියක්. ඒ පිරිච්ච ගතිය තමයි දැනෙන්නේ මේ චිත්තක්ෂණේ ජීවත් වෙනවා. මේ ජීවිතේ සැලසුම් කරනවත් ඊයේවත් හෙටවත් මේ ඉස්සරහින් මිනිහා මං ගැන මොකද හිතන්නේ කියනවත් මං එයා ගැන හිතන්නේවත් අහවල් තැනට යන්න ගතියක්වත් තක්කු මොකක් මොකක්වත් බුදු ජීවිතේ මොහොතක් ඒක නිසා අපි මෛත්‍රියෙන් අපේ හිතත් අපේ ඇඟත් එක්ක මුළු හදින් ජීවත් වෙනකොට සතිමත් වෙනකොට නිකන් හරස්කඩක් වගේ හරිය මැද තැනක් අහුවෙනවා පිරිච්ච ගතියක් දැන ඒකට කියනවා සම්පatti කරගතියක් කියලා. සාසන සම්පatti කරගතියක් මම දෙන්නේ ආව තමන්ගේ පැලැස්සට කාලා බීලා පැලැස්සට ගියාට පස්සේ ඌ පැලැස්සේ ඉන්නේ හරි සන්තෝෂෙන්නේ. ඌ තෝරගන්නේ ඒක බය නැති තැන. අන්න වගේ අපේ හිත ආව පැලැස්සට ගියා වගේ දැන් නැත්නම් අම්මා ගොඩක් ඉඳගත්තා වගේ. පොඩි එකෙක් ඇවිල්ලා අම්මා ගොඩක් ඉඳගත්තට පස්සේ ඌට ඒකේ කැම ටිකක් තියෙනවා, අරසාවක් තියෙනවා. අහපන් නැහැ කියලා අම්මා තරහ වෙන්නෙත් නැහැ, ඉඳගත්තයි කියලා තරහ වෙන්නෙත් නැහැ අම්මා ගොඩක් වගේ. අන්න වගේ දැනෙන්න ඕනේ ඒ චිත්තක්ෂණය. ඉතින් ඒකත් ඔය පළවෙනි දවසේ හම්බ වෙන්නේ. අලින් දාසේ බොහොම කෝඩු ගති තියෙනවා. කෝල ගති තියෙනවා. ඒ මොකද ඒ තාක් සංසාරේ අපි මේ ඇඟත් එක්ක ඉඳලා අපි ඉඳලා තියෙන්නේම අනුන්ගේ ඇසවල. අපි ඉඳලා තියෙන්නේ අනාගතේ. අපි ඉඳලා තියෙන්නේ අනුන්ගේ අද කුද හොයලා. තමන් ගේව කරලා. ඉතින් මේ නිසා අපි ඉස්සලාම පොළොවට බහින තැනක් තමයි හරියන්කේට ගියාම. ගිය පාර හිටපු ඒ සුදු ආම්දු කෙනෙකුට වියට්නාම් ජාතික නෑ ඇමරිකන් ජාතික ආම්දු කෙනෙක් වියට්නාම් යුද්ධයට ගිය කෙනෙක් එයාට ඒ වගේ අඟට මෛත්‍රී කරන්න කියලා ඉස්ලාම් වචනේ ඇහිලා තියෙන්නේ ඇමරිකාවේදී රෝෂි කෙනෙක් කියලා. ටිබෙට් ජාතික. දවස් තුනක් ඇඬුවලු. කවදාකවත් බැරිලු තමන්ට මෛත්‍රී කරන්න. තමන්ට තමයි මෛත්‍රී කරන ඇඟත් එක්ක ඉන්නකොට දවස් තුනම කෙරුවේ එකී ගහක අඬන ඉවලු. කවදාකවත් වෙලා නැතුළු හින්දා. මේවා ඒ වගේ අපි නිකන් සාමාන්‍යයෙන් පොළොවේ ඉඳ ගන්නවා කියුවාම අර පුංචි කාලේ හිටපු දන්න ආපහු ගියා. මහා ලොකු රටාවක් නැහැ. නිකන් මේ තියෙන මායාව ගලවලා දාන එකයි තියෙන්නේ. මේ තියෙන මේ ආටෝපේ සාටෝපේ ගලවලා දාලා මම දැන් මෙතන. මේක ලොකු සම්දිස්ථාන. මේක හැම පරියන්කෙදීම හරියට නැත්තම් භාවනාව හරියන්නේ නැහැ කියලා හිතනවා. මුගව දෙනකොට මෙතෙන් එන්න බැරි අන්තට්ටු තියෙනවා. ඕව ගලවන්න වෙනවා. ওই තියෙන පිට සන්නා ඔක්කොම ගලවලා පැත්තක දාලා. නම් හුදු මම යවෙන්න. නිකම්ම නිකම් නිකම්ම නිකම් භාවනා යෝගාවතේ. හරියම. ආනියම ගියාට පස්සේ පළවෙනි වතාවට අපි මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය වෙනුවෙන් ලෝකේ පාවා දීමක් හොඳ කරන්නේ. සියලු ඥාති පරිවර්තය අතර අතාරින්න වෙනවා. වස්තු පරිවර්තය අතාරින්න. උදා වූ හෝ ඒවා මහත් වූ ඒවා ඥාති පරිවර්තය අතහැරලා උදා වූ හෝ ඒවා මහත් වූ ඒවා වස්තු භවක පරිවර්තය අතහැරලා කියන්නේ ඔකට තමයි. ඉතින් ඒවට කොක්ක ගහගෙන ඉන්නවනම් මේ මොහොතට ගන්න බෑ හිතේ. ඉතින් මේ හරකුන්න කන්න දීලා තියෙනවද දන්නේ නැහැ පොඩි උඹට බත් කාලක් දන්නෙත් නැහැ ඉතින් කල්පනා කර කර ඉන්න. ඒකල කියන බාහන කරන්න බෑ. බාහන කරන්න බැරි කමක් නෙවෙයි තියෙන්නේ. මේ අපිට ආපහු අර හිටපු තැනට එන්න බැරි කම. කොහොමද මම ගොඩාක් මේ විස්තර කතා කරන්නේ එකම අදහසක් කියන්නේ. අන්නේ විදිහට එක තැනකට හිද ගත්තා නම් මම විස්තර කරන්නේ ඒක මම දැන් මෙතන කියන අදහස වෙනුවෙන් ලෝකේ පාවා දීමක් කරා. මෙන්න මේක විනාඩි ගණක් ඉන්න. ඇති වෙනකන් ඉන්න දෙන්න. ඇඟට ඉන්න දෙන්න මාත් එක්ක මා මම දැන් මෙතන. අන්න ඕම ඉන්නකොට තමයි තේරෙයි වාඩි වෙලා පట్టලනවා. ඇඟ ඇඟ විසින් වග බලාගත්තොත් මේ ප්‍රාණේ ජීවේ වැඩ කරන්න උඩුකය. ප්‍රසිද්ධ ඉන්ද්‍රියන් ටිකයි ඒකට සම්බන්ධ ක්‍රියාවලිය යන්නේ උඩුකය. ඒ යටිකය කරන්නේ ඒක අල්ලා දරලා දෙන එක විතරයි. දරා ගැනීම විතරයි යටිකයෙන් කරන්නේ උඩුකයෙන් තමයි ප්‍රාණේ රකින්න යන්නේ ඒක තේරෙන්න පටන් ගන්නවා. ජීවත් වෙන වැඩ පිළිවෙලේ සක්‍රීය වැඩ පිළිවෙල තියෙන උඩුකය. ඒක තේරෙනකම්ම නිකන් ඉඳ. ඉන්නකොට තේරෙනවා නම් විතරක් උඩුකයට කියන ගෞරවයක් වශයෙන් යටිකය අමතක කරනවා. එතකොට හිතට හිත උඩුකයට ගැටෙනවා. උඩුකයට ගත්තට පස්සේ සමහරෙකුගේ මේ හුස්ම ගන්න වැඩපිළිවෙල නාසිකාග්‍රේ වැටෙනවා. සමහරුන්ට උදරේ පිම්බීම ඇතිලීම වශයෙන් වැටෙනවා. ඒක කල්ලාතෝ කියන්න බෑ. ඒකේ එක එකනාගේ චරිත ලක්ෂණ වල හැටි ඒ නාසිකාග්‍රේ හැප්පෙනවනම් කුඩුතොලේ හැදෙන ආශ්‍රාග්‍රය හරි මේ උලංගමන හුස්ම ටික පිරිමැදීගෙන ඉහළ පහළ යනවා අපි ඒකට ආනාපාන සති භාවනාව කියලා කියනවා. ඒ වෙනුවට හුස්ම රැල්ල නිසා මේ උදරච්ඡදයේ ගමනේ අනුව උදරයේ නිර්මන නිර්ණ ගතිය පස්සට යන ගතිය උදර චලන වැටෙනවා නේද? ඒකට බුරුම් භාවනාව කියලා කියනවා. ওই දෙකේ වෙන වෙනසක් නැහැ. හැබැයි මේ දෙකෙන් එකක් තෝරගන්න ඔබ බලා ගන්න ඕන ප්‍රකටදී. එකක්වත් මෙහෙවන්න යන්න එපා ඉබේ වැටෙන දේ අල්ලගන්න එකයි තියෙන්නේ. ඒක නිසා එතෙන්දි තිකාමත්ම දුර්ත මනසකින් බලන්නයි ඕන කරලා තියෙන්නේ. මම ආනාපානේ කරන්න ඕන බිම්බි මැකිලිම આવොත් හොඳ නැහැ කියන්නේ යන්න එපා. මම බිම්බි මැකිලිම කරන්න આવොත් ආනාපානේ හොඳ නැහැ කියලා යන්න එපා. මේ දෙකෙන් වඩා සුදුසු දේ තෝරා ගැනීම දේශිම ප්‍රේමය තමයි ඒකට ඉබේම අතුවෙන්න දෙන්නේ. ඉතින් මේකට විනාඩි කිහිපයක් යයි ඉස්සලා ඉස්සලා පරියන් කළු නමුත් ඒක නාස්තියක් වෙන්නේ නැහැ. මොකද ඉස්සරහට නිර්වෘල් භාවයක් ඇති කරන්න මේ මුළු ලෝකේ අමතක කළා කයට හිත ගන්න. යටිකය අමතක කළා උඩුකයට හිත ගන්න. උඩුකයත් අමතක කළා මෙතන හෝ මෙතන හිත ගන්නවයි කියලා කිව්වහම මේක තමයි ඒකාග්‍ර කරනවා කියලා කියන්නේ. එන්නේ එන්නේ ලෝකෙම පැතිරිච්ච හිත ඉස්සලා කයට ගත්තා, උඩුකයට ගත්තා. ඊට පස්සේ හොඳට ප්‍රයෝජනේ සලකලා ප්‍රකට භාවය අනුව නාසිකාග්‍රේ හෝ මෙතන හරි ගත්තා. දැන් මේ කියන්නේ විශාල එකලසක්. මෙන්න මේ එකලස පැවැත්වීම තමයි භාවනාව කියන්නේ. මෙන්න මෙතෙන්ද ආවා නම් මම මේ කිප්ට එක තේරුණා නම් සර වැඩි ඇති මම කියනවා නමුත් ලකුණු වලක් මොකද්ද ලකුණ ආනාපානට හිත ගිහිල්ලා මගේ දැන් වැටෙන්නේ ආනාපාන කියලා හිතෙනවා නම් ඉස්සල්ලාම වතාවට සාංශුද්ධෙන් ආනාපානි ආස්වාස වාරය සහ ප්‍රස්වාස වාරය කියලා දෙකක් තියෙනවා කියලා තේරෙනවා. ඒක තමයි ඒකතනකට ආවම පේන ලකුණ. මේ හුස්ම ගන්නවා හෙලනවා නෙවෙයි. මේ හෙලනවා ගන්නව නෙවෙයි කියලා සාංශුද්ධියක් එන්න පටන් මොන්චිලා පැද්දෙනකොට දැන් මෙහෙට යන්නේ මේ මෙහෙට යන්නේ කියලා තේරෙන්න පටන් මේ දෙක තේරුණා නම් ඒ කියන්නේ අර එකලස හරි බවට ලකුණු උදරයට හිත ගියා නම් මේ පිම්බෙන වාරේ හැකිලෙන වාරේ නෙවෙයි මේ හැකිලෙන වාරේ මේ පිම්බෙන වාරේ නෙවෙයි කියලා සාංශුද්ධියක් එනවා මේතනින් තමයි අපි ඉස්සල්ලාම ගලකට ගහලා ගහලා ගහලා ගල දෙකට බලාගත්තා වගේ පොල් ගෙඩියක් අරගෙන හරියට දෙකට පලා ගත්තා වගේ ඊට පස්සේ තමයි ගාලා පොල් මැදේ ගන්න පුළුවන්. දෙකට පලා ගත්තා වගේ තමයි. මෙන්න මේ දෙක වෙන් කළ දැන ගන්න පුළුවන් නම් ඉදිරියට භාවනාව මං කියනවා. මේ කියන වචන තේරෙනවා නම් සංසුද්ධියක් තියෙනවා නම් අත්‍තරම් භාවනා 150 කොතනින්ද ඉවරයි. ඊට ඉස්සරහට බොහෝම ලේසියි. ඒ හැම පරියන්කේදීම අද උපන් දරුවෙක් වාගේ ඉස්සල්ලාම හුස්ම ගන්නකොට වගේ නවමුතාවයක් හිතර ගන්නවා. හැමදාම ආධුනික මනසක් ඇති කරගන්න. the beginner's mind කියලා කියනවා. හැම කවදාකවත් නරකයි මම භාවනාකාරයෙක් කියලා හිතර ගන්න. හිතර ගත්තොත් අං ඒ අංග ඉස්සලාපු කනට වැඩිය ලොකු වෙලා අංගේ ඉඳලා කන කන එක පටන් ගන්නවා. ඊට පස්සේ එතකොට ඒ ඒ ඒ ආට කවදාකවත් භාවනා කරන්න බෑ. හැමදාම අර කලින් ආපු අංග අල්ලනවා වගේ beginner's mind. ලදරු ලාම ලදරු හිතක් ලිහිච්ච ඇඟක් ඇති කරගත්තොත් මෙටිස් කරගන්න. ඊට පස්සේ කියන්න පුළුවන් භාවනා කියලා කියන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ප්‍රස්වාසයට හිත යම් විදියකට අඛණ්ඩ ධාරාවක් යනවනම් ඒ යන ගානට ලකුණු වැටෙනවා. මොකද්ද ලකුණු වැටෙන්නේ? සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා. හැබැයි ඉතින් මේ කියන තාලේ හිටින්නේ සද්ද නිසා, වේදනා නිසා, ඉතිරි නිසා අනන්තවත් කැඩෙනවා. නමුත් ඒ කොච්චර කැඩුනත් ඒක ගියාට පස්සේ ආයෙ දැන් මම උපන්න දැන් මම ඉස්සල්ලාම ඉපදිච්ච බබෙක් හුස්ම ගන්නවා මේ තමයි මගේ පළවෙනි හුස්ම කියලා නවපු නවම හිතක් ඇති කරගත්තොත් අර වයින් දෙහසක් එන්නේ අලුතින් අලුතින් ගෙනලා මේ තැම්පත් කරනවා වගේ තියනවා පිම්බි වැකිලිම කෙරුවත් ඔය කුයි දේ ආවත් කරපු තාලයි නැවතත් ගෙනලා පිම්බි වැකිලිම එතකොට හිතවිල්ලෙන් හිතවිල්ලට හිතවිල්ලෙන් හිතවිල්ලට යනවනම් විතර ඉතින් අපිට විනාඩි ගණන් අපත යනවා. සද්දෙන් සද්දෙන් සද්ද සද්දට යනවා අපත යනවා. වේදනාවේ වේදනාවට වේදනාව වේදනාවට සද්දේ අපත යනවා. මෙන්න මේක කඩන්ඩ අන්න එහෙම මේ දිගින් දිගට දිගින් දිගට කැඩිල්ල යන්නේක නතර කිරීම සඳහා අවශ්‍ය නම් ඕනයි කියලා හිතෙනවා නම් මෙනෙහි කිරීම පටන් ගන්න. අතුල් වෙනකොට අතුල් වෙනවා, පිට වෙනකොට පිට වෙනවා. අතුල් වෙනවා, පිට වෙනවා. අතුල් වෙනවා, පිට වෙනවා. නැත්නම් පිම්බෙනවා, ඇතුල් වෙනවා. පිම්බෙනවා, ඇතුල් වෙනවා. එතකොට මේ නන්නත්තර හිතිලි බහලේ කරන හොඳට තේරෙයි මම මේ ඇතු දෙනවා පිට වෙනවා කිව්වට මම ඉන්නේ සද්දක කියලා තේරෙයි. ඇතු දෙනවා පිට වෙනවා කිව්වට මම ඉන්නේ හිතවිල්ලක බව තේරෙයි. ඇතු දෙනවා පිට වෙනවා කිව්වට මම ඉන්නේ වේදනාවක බව තේරෙනකොට හිනායයි. මොකද්ද කියන්නේ මොකද්ද කරන්නේ කියලා. බිම්බි මැකිනුණත් මෙනෙහි කරන්න පටන් අරගන්න එල්ලේ නැති උනේ. එල්ලේට යන්න බැත්නම් මෙනෙහි කිරීම මාර්ගයේ ආපහු පාරට ගන්න පුළුවන්. ඒ නිසා මෙනෙහි කිරීම අවශ්‍ය කරලා තියෙන්නේ එකලස වැට කැඩෙන සති හිතවිලි වේදනා සද්ද බහුල කෙනාට නැත නැවත පොඩි මතක් කිරීමක් කරන්න. ඒක නිකන් මේ උපමාවට කියනවා ඔය මේ පිටිගල මේ ජයසේනයි මහසෝනාගේ දෙන්නගේ අද්දුවක් කියලා දෙනවා. අර දෙනවනේ. ජයසේන උඩ පැනලා මහසෝනට ගහපුවාම සෝන සෝනට ගහුවා ඈ ගෝටිම්බර ජයසේන ජයසේන කියන්නේ ආ ජයසේන ජය ගෝටිම්බර උඩ පැනලා ගහපුවාම බෙල්ල ගලවලා අට ඉස්බක් උඩ ගියා. අට ඉස්බක් වෙතින් ගලවලා උඩ ගියාට පස්සේ මේ ගෝටිම්බරට හරි ලැජ්ජාවක් පව් කියලා හිතනවා යකෝ මිත්‍රා. මරාගෙන මැරෙන්න ගැහුවේ. වැටුණට අරමිනියා නෑ මැරිලා බෙල්ල ගලවලා ගිහින් හිටගෙන ඉන්නවලු තාම ඊට පස්සේ මේ මනසට මිත්‍ර දඬුවම් කරන්න වටින්නේ නෑ මේ ඔළුව හිටගෙන ඉන්නවලු දැන්. අනුකම්පාව ඇදලා වටපිට බලනකොට වලහෙක් හිටියලු බෙල්ල කඩලා ගිහිල්ලා තිබ්බලු අරගෙන. කියනකොට බෙල්ල උළු පිටිපසටලු තියලා තියෙනවා. දැන් ඉතින් ජයසේන ඉන්නවලු ඉස්සරහට මිනිහා එනකොට ඔළුව පිටිපසට. ඉතින් සා ජයසේන ඉස්සරහට එනකොට මිනිස්සු දැන් බයයි. මහසෝනා කියලා බයයි දැන් රිටිකල යන ඔක්කොම ගොම්මන් එනකොට මුත්‍රා කරන්නවත් පාරේ පිළියට යන්නේ. තාම ඉන්නවා කියලා කියන්නේ. ඉතින් මේ පිම්බීම හැකිලිම කියලා මෙනෙහි කර කර හිත හිතා ඉන්නවා කියන එක අර ඉස්සරහට කඳ දින ඔළුව පිටිපස්සට දිනා වගේ වැඩක් තමයි. මෙනෙහි කරන්න පිම්බීම හැකිලිම කියලා බලනකොට ආද්‍යයක් අහා ඉන්නේ. නැත්නම් මෙනෙහි කරන්න පිම්බීම හැකිලිම ඉන්නේ හිතවිල්ලක. එතකොට තේරෙනවා මම දැන් මහසෝනා වගේ ඉස්සරහට මුණ දාගෙන ඉඳලා ඔළුව පිටිපස්සට ඇරිලා තියෙනවා. සර්වඥාන්සේ සඳහන් කරන මේකට උපමාවක් සතිය පිහිටියා නම් සතිය ඇතාගේ ගෙල වගේ කියලා. ඇතාගේ කෙල මෙහෙ හැමහෙමත් හරවන්න බෑ. කෙලින්ම මේම කඳ කොහෙද ඔළුවේ පැත්තට. ඌරරක යතාගේ හත්ති ගීවන් කියලා කියනවා. ජයසේනගේ ඔළුව 180ක අනිත් පැත්ත හැදලා තියෙනවා. ඉතින් අපේ දවස් ජීවිතේ අපි හුඟක් වෙලාට මහසෝනා වගේ තමයි. මෙතන කඳ තිබ්බට ඔළුව කොහෙද කල්පනා මේ සක්මන් කරන වම දකුණ කියලා හිතවිල්ලක ඉඳගෙන මෙනෙහි කරන ආසස ප්‍රසාද සද්දක හිත තියෙනවා. ඉතින් ඒකට hina යනවා යෝ උඹ මේ මේ කවුරු රවට්ටන්නද මේ කරන්නේ. ඒක හොඳට සතිය නැගිටලා හිටින්නේ අවස්ථාවක් තියෙන මෙනේ කරා. ඉතින් මේක තමයි පරිණත භාවනා පිළිබඳව මට කියන්න තියෙන්නේ. මං ගිය පාර කිව්වට වැඩිය ඊට වැඩිය ටිකක් අත්තර විතර වැඩි නිදර්ශන වශයෙන් වැඩි වෙලා තියෙනවා. මම ඒක එක එක දවසට කියනකොට ඉතින් එක එක එක එක දේවල් කියවෙනවා. කරනවා පොඩි ගැටලුවක් තියෙනවා. අර දැන් යටි දුකයි ගැන විතරක් අවධානය වෙනකොට ආධුනික අවස්ථාවේදී යටිපය වේදනාවල් හදිස්සියේ නැති නන්නේ ඒකවත් නෑ ඒක ඒ කියන්නේ විනාඩි 5 10ක් ඇතුළත වේදනාව එනවා නම් ඒ කියන්නේ වෙන මොකක් හරි අමාරුවක් සාමාන්‍ය ඉඳගෙන විනාඩි 20ක් විතර යනවා සාමාන්‍ය යෝගාවචරයකට වේදනාවක් මතුවේ අපි ඒ අල්ලපනල්ලේ මේ ටික ගොනු කරගන්න හදා යටිකය වේදනාවක් තිබුණා දරා ගන්න බැරි වේදනාවක් නෙවෙයි නම් අපිව ගණන් ගන්නවා යටිකය තියෙනවා යටිකය තියෙන බව විඳම විදීමක් තියෙනවා ඊවැටීම් වගේ විනා පළවෙනි විනාඩි 20 ඇතුළත එනවනම් එන අයිතින් මෙතන ටිකට් කවලා දොස්තර කෙනෙක් ආතයි. ගන්න මේ ටිකක් ගන්න කරගෙන යනකොට හරියට යන ඉන්න. නෑ ඒකට ඒකට උත්තරේ දෙන්න තමයි මේ රක්මන ගැන කියන්න හදන්නේ. රක්මන් කළා වාඩි වෙච්චාම මේක හරියනවා. ඉඳ ගන්නකොටම ඉදි වැටලා තියෙනවා නම් නම කපන්න විගාසෙදී ගන්න බා රිට්ටිට් එක. මොන විශ්සුනේ එනකොටම කොන්දේ අවස්ථාවේ මොකටද ගත්තේ? ඇයි වැරදි විදිහට වාඩි වෙන්නේ? දැන් ඔය අවුලක් කියලා උඹ මේ වාඩි වෙන කියලා කියන්නේ නැහැ. ඔබ බලපානේ අසන්නහස දැන් ඉතිවල වල නැති කරන්ට ආවට වෙනකම් නෑ ඒකට ඒක ඒක තමන් අර සතියයි සමාධියයි ඉස්සර කරනවා නම් අනිත්‍යව ඉස්සර කරන්නේ නැතුව ප්‍රයෝජනේ සලකලා වැඩ කරනවා නම් ක්‍රමසාවිත තියෙනවා ඕන තරම් ක්‍රමසාවිත තියෙනවා අත්ති ඥාන අත්ති මග්ගෝ උපඤ්ඤාතෝ කියලා පදයක් තියෙනවා බුදුහාම කියනවා ඥානෙ තියෙන මිනිහට මග තියෙනවා කියලා. මොඩේ බැරිව කරා. ඥානවන්තය බලන්නේ කොයි දවුරුද්දක් හරි දාලා කලේ වල හරි බාර හොයාගන්න උත්සාහ කරනවා වලකට තමයි. බැරිව කල්පනා කරලා. බැරිව කල්පනා කරුවොත් ඉතින් නැති බැරි සංඥා වෙන්නේ. මෙතන ඕනේ ඇති හැකි සංඥාව. මේ බොහොම මාර්ගයෙන් මේ සංසාරේ වෙලාවක් අරගෙන යන්න හදන්නේ පුළුවන් පැත්තේ ඉස්සර කරගන්න. මේ මේ කතා කරපු ටික අපි මේ ඉතුරු කරපු ටික මිනිස්සු කරපු දේවල් දෙවියෝවත් බ්‍රහ්මියවත් කරපු දේවල් මේ මිනිස්සු කරලා කරගන්න පුළුවන්. ඉතින් ඒක අපි හදාගත්ත අපේ දැනුම අපේ ගෙවල් දොරවල් අපේ ඥාතින් මේක තන්නේ කර හරස හිටින්නේ. ඒකට මම මොකක් කියන්න යන්නේ මොකද මම ගීගේ අරපු මිනිහෙක් ඉන්න මට ඕනේ කීයක නමුත් ඔයගොල්ලෝ බාර ගන්න කැමතියි. ඔයගොල්ලෝ වට කරගෙන තියෙන්නේ ඔව්වට බාධක ධර්ම ටිකක් තමයි. ඔය මේ මගේ වස්තුව කියලා හිතාන මගේ යමක් කමක් තියනවායි කියලා හිතන මගේ පුළුවන් කාර්කම් කියලා කියාගෙන ඉන්නේ. ඔකට හරස් කපන දේවල්. ඉතින් ඔය ටික ටික හැලෙනවා. හොඳයි අපි යනවා සක්මන් පිළිබඳව. මම මේ පරියංක පිළිබඳ කලින් කතා කරාට කාලසටහනක් ගත්තොත් ඇත්තටලා ඇත්තටම කියනවා ඉස්සෙල්ලා කතා කරනකොට සක්මන ගැන. නමුත් සූත්‍ර අපේ ආනපන සති සූත්‍රයේ විශේෂ සතිපට්ඨාන සූත්‍රයේ ආනපනෙන් පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න පරියන්කෙන් පටන් ගන්නවා. හරි වෙනසක් තියෙනවලු සංස්කෘත මේ මේ පොතේ පටන් අරගන්නේ ඉරියව් හතරෙන්ම. පැපිය. අන්තිමටලු ඉඳගෙන ඉන්න ඉරියව් පෙන්නේ. අන්තිමටලු ආනාපාන සතිය පෙන්නේ. ආනාපාන සතිය කියන්නේ බොහොම නිශ්චල ඉරියව්. ඉස්සර අරගන්නේ හතර ඉරියව්වෙන් පවත්තන එකලු ඒ කියන්නේ. බුද්ධ දේශනාවම සංස්කෘත මධ්‍යම නිගම සංස්කෘත මේ ප්‍රතිපත්තන සූත්‍රය. තාලියේගේ තමයි ඉඳගෙනින් පටන් ගන්න. අරගෙන පටන් ගන්න සක්මන් විශ්සල තියෙන ලක්ෂණ කියන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමි ප්‍රජාන. කෙසේ නමුත් පරියන්කේදී අපි කාලසටහනේ බණුවට අපි උදේ පාන්දර නැගිටපුවම කරන සක්මන. ඊට පස්සේ පරියන්ක කරා. දාණයෙන් පස්සේ කවදාකවත් යන්න එපා පරියන්කේට සක්මනට යන්න. නිින්දකින් පස්සේ දාණයෙන් පස්සේ පරියන්කේකින් පස්සේ හැම වෙලාවෙම සක්මන කරා. ඉතින් සක්මන් කිරීමේදී ඔය පරියන්කේට කියපු ටිකම තමයි මම සමාන්තර කරලා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පරියන්කයට යන්නේ ගියාම ඉස්සල්ලාම යන්න ඉඳගෙන ඉඳ හදන ඉරියව්වේ හිත තැම්පත් කළ සමබර භාවය ගන්න. ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ සමබර කළා ලිහිච්ච තත්ත්වයකටපත් කළායි අර මොනට දාන්න. ඒ වගේ තමයි සක්මන් කරනකොට අපි හිතනවා නම් මෙතනින්ල මෙතෙන් සක්මන් කරනවා කිය ඉස්සල්ලා ඒ සක්මන්ට මුණ දාලා හිතගෙන අදිෂ්ඨාන කරන්න කියනවා මම මෙන්න මේ ටිකේ සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරනවා. ඉතින් ඒක වැලිමලුවක් හෝ ගෙදරක් අතුරුනම් ළමකදුරක් දාපු එකක් කොරිඩෝ එකක් මොකක් හරි එකක් හරි ගස ගන්න. ඒක තනිකර සිමෙන්ති පොළොව හෝ මේක සුදුසු නෑ මේකෙන් නිකන් මේ ලෙඩ කරනවා. මේකෙන් මේ වාතය අවශ්‍යනවා. ඉතින් අර පිටරටවල ගියාම උපදෙන කරන්නේ මේස් ටිකක් දාගන්න එක. මෙහෙ කරනවා නම් ලනුපැදුරක් දාගන්නවා. ඒක නැත්නම් එළියේ වැලි මළුව හොඳයි. නැත්නම් තනකොළ නිල්ලක් හොඳයි. ඒකේ අන්තිම සුඛභෝගී දෙයම තමයි මංගල් භාගයක් විතර වැලි දාපු වැලි වැලි මළුව කියන්නේ යෝගාචර ජීවිතේට ආඩ්‍ය ලක්ෂණයක්. උදාහරණයක් වශයෙන් කියනවා ලංකාවේ ඉතාමත්ම පැරණි ආරණ්‍ය සීනාසන වල ඉතුරු වෙච්ච නටබුන් වල කොතනක හරි සක්මනක් තියෙනවා නම් ඒක හොඳටම ෂුවර් රහතන් වහන්සේලා වැඩ දෙන්න. ඒ ඔක්කොම දෙන්නේ අනුරාධපුරට. අනිත් තැන් වල සක්මන් නැහැ. ඒ කියන්නේ එක්තර සිද්ධි වෙලා නැහැ. ස්ථාන සිද්ධි වෙලා නැහැ. ඒ නිසා සක්මන තමයි තව වැදගත් වෙන්නේ. ඉතින් ඒකට ක්‍රම විදි හොයාගන්න එකයි තියෙන්නේ. ඉතින් මේ සක්මනීදි කරන්නේ සක්මන කෙලවර අදිෂ්ඨාන කරලා හිටගෙන හිටගෙන ඉන්න ඉරියවට හිත දාන්න. ඇත්ත එක ඇරලා. එතකොට ඉඳගෙන ඉන්න ඉරියවට හිත දානකොට අපිට චෛත්‍යයක් වාගේ පිරමීඩයක් වාගේ කොණ්ඩ කවුගඩියක් වාගේ වැටුණාට හිටගෙන ඉන්න ඉරියවට හිත දැම්මොත් සිටිබන්දමක් ගැහුවා වගේ පොළවේ කුණ්‍යක් ගැහුවා වගේ තමයි අපිට වැටෙන්නේ. ඒකේ සමබර කරන්න. දෙපැත්ත සමබර කරන්න මස් පිටු උදාහරණ. දෙඩි කරලා අල්ලන්න. ඒකල ඉවර වෙලා අර ඒ අධිෂ්ඨාන කරපු ටිකේ කිසියම් භාවනාවක් නැතුව සාමාන්‍ය වේගෙන් එහාට මෙහාට යන්නයි තියෙන්නේ. මොකක්වත්ම නැහැ. නිකන් එහාට මෙහාට යන. ඉතුරු ගැන ප්‍රශ්න දෙක තුනක් අහුවොත් මම සින්දු අයියා. මොකද්ද සින්දුව? පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. මොනක්වත් නැහැ නිකන් නිකන් පයින් යන්න කියලා කිව්වහම ඕන් නැති ප්‍රශ්න අහන්න එපා. නිකන් යහට නැට යන්න. නිකන් සාමාන්‍ය වෙයි. නම් වෙන විදර්ශනයක් කියනවා නම් ඔය ලංකාව වගේ අවුරුද්ද දෙක සැරයක් ප්ලේන් එකක් බාන රටවල් තියෙන්නේ. පිටරටවල හැම විනාඩි පහෙන් බාන ඒ නිසා ඒ වගේ රටක ප්ලේන් එකක් යන්නේ ඉස්සෙල්ලා චිප් එකක් ගිහලා රන් වේග චෙක් කරන්නේ. ප්ලේන් එක යන්න පොල්ට ගිහලා රන් වේගයේ නිකන් ජිප් එකක් ගිහලා බලනවා මේ මොනවද තියෙනවද කියලා. මොකද ඒ තරම්ම අපේ එක කලාතුරකින් මකුල් ගල් කැල්ලම තිය අරන් දෙකයි. අන්නේ තමයි යන්න ඉස්සලා වැඩි ප්ලේන් එක ගන්න ඉස්සලා රන් දෙක චෙක් කරනවා වගේ යන පාර හරිද මේක මට්ටම්ද සර්පියෝ ඉන්නවද කටු පොල් තියනවද කියලා බලන්න ඇවිදිනවා වගේ විනාඩි 5ක් විතර ඇවිදිනවා මොනම වෙනසක් හිතන්න බෑ සක්මන් කියලා හිතන්නත් බෑ වේගය හිතන්නත් බෑ සාමාන්‍ය වේගෙ ඇවිදිනවා එතකොට තමයි තේරෙනවා මට වතුර ටිකක් බිව්වොත් හොඳයි මෝත්‍රා කරුවොත් හොඳයි කැස්සොත් හොඳයි ඒ ටික ඔක්කොම කරගන්න ඒව තියාගන්න එපා ඉස්සරහට ආනේ ටික කරලා දැන් තමයි තේරෙනවා හරි දැන් මට වෙලාවක් තියෙනවා මේක කවුරුත් යන යන පාරකුත් නෙවෙයි කාට හරි බාධාවකුත් නැහැ මම මේ ඇවිදින කාටවත් ඇස් අමාරුන් තෝ පේන්න බෑනේ ඒ මොනවාක්වත් තියෙන බව චෙක් කරගන්න. ඒක විනාඩි පහකට ඇවිදිනවා. මේ වගේ තැන් වල නැහැ. ඒවල වල කොහොමද ඉදි කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අපි මේ උසුළු උසුළු වලට ලක් වෙනවා. නැත්නම් අනින් යන පාරක ඉඳලා ඒගොල්ලෝ ඇවිල්ලා අපිට චෝදනා කරනවා. නැත්නම් මේ ආයුධ <coughs> අවශ්‍යතාවයන් මගහැරෙනවා. එහෙම නැත්තම් ඇවිල්ලා ආයෙසරයක් හිත ගන්නයි කියලා කියනවා. අර හිත ගත්ත තැන. හිතගෙන ආයෙ ඉන්න ඉරියව්වට හිත දාලා පරියංකේදී අපි උඩුකයට හිත අරගෙන යටිකය අමතක කළේ යම්සේද මෙතනදී උඩුකය අමතක කළේ යටිකයට හිත ගන්නවා. මොකද සක්මනේදී වැඩ පිළිවෙල යන්නේ යටිකය. උඩුකය නිකන් මහබබා වගේ ඉන්න එකයි. මහබබා ගෙනියනවා වගේ ඒක ඉහාර මහට යන්නේ වැඩ පිළිවෙල යන්නේ යටිකය. ඒක නිසා සක්මනේදී උඩුකය අමතක කරලා ඒ නිසා අත් දෙක බැඳගන්නයි කියලා කියනවා. නැත්නම් දෙපැත්තෙන් තියාගන්න කියලා. ඒක කොහොම හරි අත් දෙකට හිත යොදන්න එපා. අත් දෙකේ චලන ගණන් ගන්න එපා. කකුල් දෙකේ චලන ගණන් අරගෙන දකුණු කය ඒකේ ඒකදී ගුරු මෙදිනම් හරියටම කියන දකුණු පය තියලා යන්නේ කියලා මංගලයි කියනවා. දකුණු පය ඉස්සරහින් තියෙනකොට වම් පය අමතක කරන්න පුළුවන් කියලා බලන්න. උඩු කය අමතක කරලා යටි පයට අරගෙන දකුණු කය මෙහෙවනකොට වම් පය ගැන හිතන්න එපා. ඊට දකුණු පාය යනකොට දකුණු පාය කියලා මෙනෙහි කරා. ඒක තැම්පත් කරාට පස්සේ දකුණු පාය අමතක කරලා වම් පාය හට කරා. ඊට පස්සේ මේ දකුණෙන් වමට වමෙන් දකුණට දැන් අර ආනාපාන ක්‍රමයට එක තැනෙන හිත කියන්නේ මේක නෑ. දකුණ යනකොට දකුණේ ඊටසේ ගලවලා වම් පාය තියෙන වමේ. ආයෙ දකුණ. ආයෙ වම්. ආන්න මේ විදිහට කරගෙන කරගෙන යනකොට ඒ සති ධාරාවක් අහු වෙන්න පටන් ගන්නවා. අඛණ්ඩව පවතින සති ධාරාවක් අහු වෙන්න පටන් ගන්නවා සමාධිය අඩුයි සතිධාරාව පටන් ගත්තා නම් Taman තේරෙනවා නිකන් හරියට කුඩ දෙකක් අතට අරන කඹේ ඇවිදින මිනිස්සෙක් කඹේ බැලන්ස් කරන්න වැටෙන්නේ නැතුව ඒ වගේ මේ ගත්ත සතිය අරගෙන යනකොට උපමාවට කියනවා නම් ඉස්සලා අපි ආනාපාන භාවනාවට කියන්නේ අද ඉපදිච්ච දරුවෙක් ඉස්සලාම හුස්ම ගන්නවා එයාගේ පණ හිටින්නේ එතන තමයි අම්මටත් පණ ඉන්නේ එතකොට තමයි දොස්තරත් වැඩේ හරියයි කියලා දැනගෙන පොඩි එකා චෑස් ගන්න වෙලාවට තමයි. කාලා <laughs> වදින හුස්ම. අන්න ඒ වගේ හිතාගන්න ආනාපානයි. සක්මන් කරන කෙනා හිතාගන්න අද තමයි 7යි 7යි කියලා ඇවිදින්නේ. අඩිය තියෙනකොට වැඩ. අඩිය තියෙනකොට වැඩ. නෑ සතිය නැති වෙන. සතිය පවත් ගන්න බැරි කම මං කියන්නේ පොඩි එකා නම් වැටෙනවා මහ එක්කුන්ට සතිය කරගන්න බැරි වෙනවා ඒක වැටෙනවා. කොහෙද ඉන්නේ? මේ මේ සක්මන් කරාට හිත කොහෙද? ඒකට කියන්නේ වැටෙන එක තමයි. 7යි 7යි කියලා පියවර 7ක් සතිය පවත් ගන්න පුළුවන් නම් අර පොඩි එක ඇවිදිනවා. ඒ තේරුණාද? මට සැකයි. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ භෞතිකම නෙමෙයි කියන්නේ. ඔය කියන්නේ මෙහෙම නෙමෙයි. මේ කියන්නේ සතිය තිබ්බට වමෙන් කියලා දකුණට ගන්න ඉතලා සතිය වැටෙනවා. ඒ වෙනම පොඩි එක ඇවිදින පොඩි එක වැටෙනවා. දකුණේ තිබුණ සතිය වමට ගන්න ඉතලා ආයෙ වැටෙනවා. ඒක හිතට යනවා, හරි වේදනාවකට යනවා, හරි එන්නේ. අපිට පුළුවන් වමේ තිබුණ සතිය දකුණට ගන්න. දකුණට කියන වමට දෙක තුනක් ගියාට ගන්නකොට 7යි 7යි දෙක වැටෙනවා දෝ. ස්වාමීනි මට හිතෙනවා ඒ මාත්‍යක් කියන්නේ මට ඔය දෙහිම් තියෙනවා. සමහර උපදෙස් වල දැන් වම් පොප්ලේ ඉස්සන් ඉස්සනවා. ඒ වට තාම ආවේ නම් මේ අපි අපි කියන්නේ අවස්ථාව කරනකොට තමයි අර බැලන්ස් එක එන්නේ. ඒව පනින්න ඕනේ නැහැ. ගැට කඩන්න පනින්න ඕනේ. මේ තාම අඳගෙන යන්නේ මේ. හරක් පිටිපස්සේ ගොනා ගැට ගන්න අරන් යනවා කියන දකලා තියෙනවා. ආය විදිහට නැතුව විය ගහ තියන්නේ නැතුව දැකලා තියෙනවද? මම එතෙන්ද වෙන්නේ මේ මොකටද මේ පානනට බය අරින්න යන්නේ. දැකලා තියෙනවද? දැන් ඉතින් පොල් කරත්ත දකින්න <laughs> නෑ. කරක් පාට බඳින්න ගියාම කරත්තේ බැඳගෙන ගොනා පිටිපස්ස හැරයි යනවා. ඌට කියන්නේ මොකද ඌ බය අරින්න ඕනේ වාහනවලට බය අරින්න. ගොනා කරත් ඇරෙන් යනකම කරත් පිළිවෙලින් ඔය පුරුදු කරන එක අරගෙන යනවා. ඒ වගේ තමයි සක්මන් කරනකොට මේ ඉස්ලාම නිකන් මේ පඬිතයට ඉරන්දි බෑනේ යන්න බෑ කියලා කතාවක් තියෙනවා. එහෙම පඬිතකන් නැතුව නිකන් පොළොවේ ඇවිදිනවා. කිනිපාවඩ පිට බිම්මල් කොටියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි ලක්කන. ඒක ඉස්ලාම් දෙන්නේ දකුණ වම. දකුණ. ඒකට වැටෙනවා ඩොක් ඩොක් ගාලා වැටෙනවා මොකද සද්ද වේදනා ඉතිවිලි එනකොටම අරක එහා කකුලට ගන්න ඉස්සලා හිත පනිනවා. ඒක අපි දකින්නේ හතයි හතයි කියන බබා වැටෙනවා. හතයි හතයි කියන බබා වැටුණට දරුවගේ ලකුණු කැපෙන්නේ නැහැ. ඌ ජීවිතේ ඉස්සලා මතාට කොඳුයට පෙළ හදා ගන්න හදන වෙලාව. ඒක අම්මට උරතලයක්, තාත්තට උරතලයක් එකක් තියෙනවා. ඔය වැටෙන වැටිලා නාකියෙත් එහෙම වැටුනොත් පොඩ්ඩ අංශ භාගයක්. පුදුමාකාර වැටිලක් අත. වැටුණට තක් ගාලා හදයක් එන්නේ. තට්ටන් හැදිලාමයි තියෙන පොඩි ජෝන්ගේ වැටෙන්නේ. පස්සට වැටෙන්නේ නැහැ. අතුවාචාන් මහන්සලා කියන්නේ මේ සතිය පිහිටන එක පොඩි දරුවා මේ නැගිටින්න හදන වෙලාවට සක්මනේ සක්මනේ අපි ගන්න සක්මන්ට ගන්නවා. කොතන වුණත් සතිය ගත් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට වටන්න නැතුව ගෙනියනවා. වමෙන් දකුණට දකුණින් වමට වටන්න නැතුව ගෙනියනවා කියලා කියන්නේ කකුල අරගෙන අනිත් කකුල තදමාරු කරනවා. එන්නේ ඒක හරියසු තමයි දකින්න ඕනේ Taman දැන් උපදිච්ච 7යි 7යි කියන බබෙක් සාසනයට අපි යන්නයි හදන්නේ මේ සාසනික අයිතිය ගන්න හදන්නේ අප්‍රමාද වෙන්නයි හදන්නේ සතිය ගන්නයි හදන්නේ අපේ නායකකම් වලින් අපේ පඬිතුකම් වලින් දැනුනේ නැති වැඩක් නැහැ. අපිට ඕනේ සතිය නිතරක ඉන්න එක. ආන්නෙම කරන තමයි තේරෙනවා කොච්චර වේගය හොඳ මොනවද කළ යුත්තේ කියලා සරුවත්න උපමාවක් විදිහට දෙනවා වියදණ්ඩක් විතර ඈත බලන්න. වියදණ්ඩක් ඈත. අඩි පහමාරක් ඈත බලන්න. කකුල් දෙක දිහා බලන්න බෑ. ඒකට වෙල්ල රිදුවා. අන්තිම හැරකිලක් වෙනවා. කෙලින්ම ඉස්සරහා බලන්නත් එපා. එතකොට යන්නේ කට්ටියගේ මේ දේවල් මේ හිත මායා කරවනවා. වියදණ්ඩත්තුර බලන්න කියනවා ඩවුන් කාස්ට්යි අංශ 45 විතර දාලා. ඉතින් එතකොට කකුල් දෙක දිහා බලන්න නෙමෙයි යන්නේ. හැබැයි දැන් මේ යන්නේ දකුණු කකුල කියලා ගන්න. දැන් මේ යන්නේ වම් කකුල කියලා ගන්න. දකුණු කකුල යනකොට වම් කකුල වෙනවනම් වම් කකුල වෙනකොට දකුණු කකුල වෙනවනම් ආයෙත් මහසෝන තමයි. ඉතින් ඔළුව පිටිපස්සේ කඳ ඉස්සරහට තියෙන එක හරියට සිද්ධ වෙනවා. එහෙම වෙනවනම් මෙනේ කරන්න. දකුණ වම් දකුණ වම් ඒකට හිතවිලි බහුල වෙනවනම් දකුණ දකුණ දකුණ දකුණ දකුණ වම වම වම ආමියේක වැඩ බෑ ඩොකියුමන්ටේෂන් බෑ මම මේ ගිරිවත් ඥානදාන්තු බණිනවලු ඔය විදියට වම වම කියලා දකුණු දකුණු කියලා භාවනා කරනවා ආමියේ කට්ටිය කොච්චර ඉක්මනට නිවන් යයිද කියලා. ඒත් අවුරුද්ද දවසට කොච්චර කොච්චර වම දකුණු. එහෙම කන්නේ නෙමෙයි මෙතන කරන්න හදන්නේ. වැටෙන ගතිය වැඩි නම් සතිය වැඩෙනවා නම් මෙනේ කිරීම පටන් ගන්නවා. නැත්තම් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ගියාම මේ මැද ඇවිදින ටික කරත හැකි. හැරෙනකොට ආයෙ සතිය කැඩෙනවා. හේතු දෙකක් තියෙනවා. එකක් වේගය කැඩෙනවා. අනිත් එක පේන දර්ශන හිත පැහැර ගන්න සද්ද ඇහෙනවා. ඒකෙදිත් ඒ නිසා වම දකුණ කියලාම ආ මේකේ left in up up up කියලා දෙන්න. ඒ වගේ වමේ දකුණෙම හිත තියන්නේ. පාදයේම හිත තියන්නේ කියලා කරා. ඉතින්දි ටිකක් විසිරෙනවා. ඒකට කමක් නැහැ. ගණන් ගන්න එපා. ඒකෙන් අර මේ සමාධිය කඩ කඩ හදන්න. ඒක එල්ලේ යන්න දෙන්නේ නැහැ. හැබැයි හොඳට පුරුදු වුණාට පස්සේ හැරෙනකොට සතිය රැක ගන්න පුළුවන් වෙලාවක් එනවා. මෙන්න මේ විදිහට විනාඩි 20ක්වත් කරන්න කියලා කියනවා. වම දකුණු වශයෙන්ම යෝගාවචරයේ මේ ඉදිරියට යන්න නම්. එතෙන් තව වචනයක් මම කියන්න ඕනේ. ඔය දඬුමන් තමයි පැයක් විතරක් තියෙනවා. වචනයක් කියන්න ඕනේ ඉස්සරහට යන උපදේශ වම දකුණු වශයෙන් කියප එක ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා කියලා කැඩිල්ල උගන්වන්නේ විපස්සනා යෝගාවචරයට විතරයි. සමත යෝගාවචරය දිගටම යන්නේ වම දකුණ. ඒක නිසා ඒක හිතලා කරන්න යන්න එපා. ගුරුවරයෙක් එක්ක කතා කරලා ගුරුවරයා කියලා දෙන්න. මම නැවතත් කියනවා වම දකුණ කියන්නේ විතරයි උගන්වන්නේ. ඒක දිගට කරන්න. කරනකොට තමයි වැටෙන දේවල් ගුරුවරයාට වාර්තා කරන්නේ කොහොමද? මම දකුණ කියලා තියෙනකොට මට වැටුනේ මෙන්න මේකයි. මේ පොළවේ හැප්පෙනවා හෝ විදු විලුඹ වැදිලා ඇඟිලි වදිනවා හෝ ඇඟිලි විලුඹ එකට වදිනවා හෝ සීතල ගතිය හෝ රළු ගතිය හෝ මට වැටෙනවා. ඒකට මම දකුණ කියලා මෙනෙහි කරනවා. කොහොම තියෙනකොට මට වැටෙන්නේ මෙහෙමයි කියලා තබන තබන පියක පියවරක ඒ අත්දැකීම කියා ගන්න පුළුවන් විස්තරේ අහනකොට ගුරුවරයාට තේරෙනවා මෙයාගේ උපනිෂේ සම්පත්තිල හැටියට යන්නේ සමතලක විපස්සනාට. සමත ආරයක් නම් තියෙන්නේ විකටෝම වම දකුණම තමයි. විපස්සනා තියෙනවනේ විතරක් ගුරුවරයා කියලා දෙනවා. එහෙනම් දැන් එක පියවරක් දෙකට කඩලා මෙහෙම කරන්න. නැත්නම් තුනට කඩලා මෙනෙහි කරන්න. ඒ නිසා යෝගාවචරය විහිං ඒ විස්තර වශයෙන් මෙනෙහි කිරීම කරන්න ඕනේ මේ කන්සල් කරන්නේ නැතුව කරන්න යන්න. එතකොට මේ දෙක පිළිබඳව මේ පොඩි හැඳින්වීමක් කරන්න ඉස්සරහට යනකොට මම සාකච්ඡාවෙන් තමයි මට අහුවෙන්නේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේ දෙක දන්නවනම් අර එදිනදා වැඩවලට සතියට යනකොට මේට වැඩි වෙනසක් තියෙනවා. මොකද පරියන්කේ ඉඳගෙන ඉන්නකොට කිසි දෙයක් ළඟා කරගන්න හෝ කිචනකට යන්න හෝ චේතනා වශයෙන් නෙවෙයි ඉඳගෙනයි සතිය පිටවන්නේ. සක්මන් කරනකොටත් හක්කලම් කරනවා මිසක් තැනකට යන්න හදනව නෙවෙයි. ඒත් එදිනෙදා වැඩ කරනකොට අපිට මේ වෙලාව ඇතුළත මේ වැඩ කළ යුතු කළ යුතුයි කියලා ප්‍රයෝජනයක් තියෙනවා. නානවනම් නාන්නෝ. බත් කනවනම් ඒක බත් කාලා ඉවර කරන්න ඕනේ. රෙද්දක් හොදනවා රෙද්දක් හොදන්න ඕනේ කියලා. එතකොට එතනදී අපිව කුඩු ගන්නන උසි ගන්නන හේතුවක් තියෙනවා. ප්‍රයෝජනයක් තියෙනවා. ඒක නිසා සතියට ඉඩ අඩුයි. අර තකුකේ වැඩ කරන්න පෙළඹෙන ගතිය වැඩි. ඒ නිසා සතිය පිටවන්න අමාරුයි. එදිනෙදා වැඩ වල. ඒක නිසා කරන්න තියෙන්නේ නම් Taman චේතනාපූර්වක මේ ඇඟේ මුගාවක් වැඩ යනවා. චේතනාපූර්වක යමක් කරනවා නම් ඒ කරන දේ තමයි හිත යොදන්නේ. දැන් අපි මම මේ මේ මාළේ අත ගන්නකොට මට ඇහිම් සිද්ධ වෙනවා ෆෑන් එකේ ශබ්දත් ඇහෙනවා. මම කකුල් දෙක වැල්ල දිනත් ඒ නමුත් මගේ වැඩේ මේක නම් මේක පිළිබඳව තමයි සතිය පිටවන අනිතව අවධානයට ලක් වෙන්නේ මෙන්න මේ විදිහට මේ වැඩේ මට සතියෙන් කරන්න ඕන මං කෑම කන වෙලාවදී සද්දත් ඇහෙනවා රූපත් පේනවනේ මං කෑම කෑමදී නම් සතිය පිටවන්නේ ඒ කෑම කන වැඩේ පරිස්සලකේ වගේ මෙනෙහි කරන්න පුළුවන් අත ගන්නවා අනනවා කටේ තියනවා රස දානවා කියලා මෙනෙහි කරන්න පුළුවන් අපේ ලොකු සාහිත්‍ය කියලා දුන්නේ බොහොම ලෙහෙසි වැඩක් උන්වහන්සේ කිව්වා මේ සාමාන්‍ය වේගෙන් වැඩේ කරන්න ගියොත් අපිට යෝගාවචර තමයි හිතර වදින්න නැති නිසා වැඩේ පොඩ්ඩක් නැවතිල්ලේ කරන්න. පොඩ්ඩක් slow down කරන්නයි කියලා තමන් මේ සතිය පිටවන්න ඕනේ නැහැ. ඒ නිසා silently, mindfully, slowly. නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන්න ගත්තොත් ටික ටික ටික ටික තමන්ට යම් යම් වැඩවලදී සතිය පිටව ගන්න පුළුවන්. ඉතින් ඒකදී මම තොක්කක් ගැනීමක් වශයෙන් මෙහෙම දෙයක් මතක් කරනවා. මම භාවනා සාල්ට ගිහලා අද්දේ වහනකොට මට තේරෙනවා මේකේ ඉන්න කිසි කෙනෙක් දන්නේ ඩොක් කාලා කොට්ටේ අතාරිනෝ ඉඳ ගන්න පුටු අදිනෝ යනකොට ජරස් බරස් ජරස් බරස් ජරස් බරස් කාලා යනවා මේවා සේරම කරන කෙනෙකුට කවදාකවත් නිශ්ශබ්දතාවය හම්බ වෙන එකක් නෑ ඔයගොල්ලන්ට ඕගොල්ලන්ගෙන් නිකුත් වෙන ශබ්ද ඔයගොල්ලෝ දන්නේ නැත්තම් ඕගොල්ලෝ සීමා කරගන්න දන්නේ නැත්තම් ඔය කිසි කෙනෙකුට විවේක පරිසරයක් හම්බ වෙන්නේ නැහැ නිසා නිතරම Tamange නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙන්න පුරුදු පිරිසක මේ මේ වැඩේ ඉන්නකොට සාමාන්‍ය සභාවක නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ මොකද කවුරු සත්‍ය පිටවන්න දෙවෙ ඉන්නේ. මේ වගේ තැනකට ආවට පස්සේ තව කෙනෙක්ගේ ඒ භාවනා කරන තැනකට ගිහිල්ලා තමයි දෙන්න දෙන්න කතා කර කර යනවා අරේ. අද්දගෙන කන්නට ගහන්න හිතනවා මට. මේ අය පෛරුපාදානකම් වලට නෙමෙයි. මෙතන ගිහිම ගමේකට යාළුකමක් මෙතන ඕනේ නැහැ. Taman තනියම වැඩ කරන්නේ. වැඩ කරනකොට හැම නිකුත් වෙන හැම අපිට ශබ්ද නිකුත් වෙනවනේ. ඒ නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න ගත්තොත් Tamanට තේරෙයි අපි කොච්චර අනවශ්‍ය ශබ්ද දවසකට පරිසරයට යොමු කරනවද. එහෙම ශබ්ද යොමු කරන මිනිහට නිස්සබ්දතාවයක වාසනාවක් නැහැ. ඒ අනිත් පැත්ත කියනවා නම් යම් කිසි කෙනෙක් Tamanගේ ශබ්ද වලට අහුම්කම් දෙනවා නම් අනිවාර්යයෙන්ම හිත නිස්සබ්ද වෙනවා. එතකොට වෙන කෙනෙක් සද්දයක් කරත් කියන ආවඳ කමන්නේ අයියා සත්‍ය පිටුන කෙනෙක් නෙවෙයිනේ. මගෙන් මේ වැඩේ වෙන්න එපා. මම වගේ බලා ගන්න ඕනේ කියලා යමක් කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩක් කරනවා නම් ඒක ඇත්තටම බුදුහාමුදුරන් කරන ගෞරවයක්. ඒක ධර්මයට කරන ගෞරවයක්, ඒක සංඝයාට කරන ගෞරවයක්, ඒක තමන්ගේ සීලයට කරන ගෞරවයක්. ඒක මේ එලිපිට කරනව හැංගිලා නොකරනව නෙවෙයි. එලිපිටයි හැංගිලායි, දවලුයි, රැයි හැම වෙලාවෙම මම එකා මම තනියා කියලා හිතන්න වැඩක්. තනියලියා වගේ ඉන්නෝනේ හැම වෙලාවෙම. කවුරුත් එක්ක ඉන්නවනම් අපි කතා බතා කරාට අනේ මේ පිරිස නැත්තම් නොදකින් නොදෝමකින් නැත්තම් හොඳයි කියන තමයි වැඩ කරන්නේ. නොදකින්මයි නොදෝමකින්මයි කියලා වැඩ කරනකොට මේ මූණක් ටිකක් අට අට වෙලා හිටිනවා කවුරක්වත් දෙන්නෙත් නැහැ කතා කරන්නේ. ඉතින් පේන්නේ නිකන් තරහ එක නැදකුණක් තරහ වෙලා. ඒක හොඳයි. විශේෂයෙන් මේ වගේ දැනකට ආවම ඒක පුරුදු කරන්න. හැම වෙලාවෙම good morning good evening කියක ඒව බයිලා මොකක්වත් ඕනේ නැහැ මේක. මෙන්න මේ විදිහට කෙරුවොත් යෝගාවචර කමක් හිතට. ඒකට කියන්නේ කරන වැඩේ නැවතිල්ල කරන්න මුතුවට මේ සද්දවලට සංවේදී වෙන්න. සද්ද කියන්නේ පිටින් එනව නෙමෙයි. Tamangen නිකුත් වෙන සද්ද. විශේෂයෙන්ම තට්ටු කොට නැගිලි වල ඇවිදිනකොට මම හරියට බැනුම් ආලාදී. මම හරියට බැනුම් ආලා කරන පන්දිතරාමේ අවුරුදු 3 මාරක් හිටියා තට්ටු කොට නැගිලි උඩ සොල්දර ලී. මම උඩ කොරිඩෝරේ සක්මන් කරා. මග මෙහෙම මෙහෙම තමයි යන්නේ. මම එක දවසක් අර බංග්ලාදේශින් හාමුදුරුව හම්බෙන්න යට කාමරේට ගියාට පස්සේ උඩ ඉන්න සුත්තේ කඩි 6ක විතර එකේ සක්මන් කරට මම කො මේක භූමිකම්පාවක් වගේ කියනවා. ඒකට අරයා ගෝ උදේ ඉඳලා හැන්දෑනකම් අපි ඉන්නේ භූමිකම්පාවක් තමයි. හැබැයි අනිත් හැම වෙලාවෙම සද්ද කරන්නේ මම. මම තමයි වැඩියෙන්ම ඕක යන්නේ. මට ඊට පස්සේ හිතුණා අර යට ඉන්න මිනිස්සු ගැන අපිට හැඟීමක් නැති කම නිසා. ඊට පස්සේ සුද්දෙක් ආවා. කිට්ටු සුද්දෙක් ඇවිල්ලා මම සක්මන් කරන වෙලාවට සද්ද ඇහෙනවා ඇහි තේරෙන්නේ නැති කියලා. මයි ළඟට ආයි. මම පැවිද්දා. ඉක්මනට තරහ ගියා මිසක මට බාර ගන්න හිත දෙන්නේ. මම මෙච්චර කාලෙත් ඇවිද්දා නේ කියලා. අර පල්ලයට යට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඇවිදිනකොට මේ මහා පොළොව මහී කාන්තාව හෙල්ලෙන්න ඇවිදින. ඒක සුදුසු නෑ. පුළුවන් තරම් ඒක ඇති කරගන්න. එතකොට තමයි යෝග අවතරකමක් හිතට. තමයි තේරෙනවා මේ මගෙන් අනවශ්‍ය සද්ද යන්නේත් නැහැ. එන සද්දවලට මම වගේ කියන. එතකොට හිත තැම්පත් වෙන ගතියක් තියෙනවා. මේක නිකන් සාමාන්‍ය ඉදිරියට වැඩි තමන්ගේ ගෙදර දොරේ කරනකොට උනත් කාටවත් උපදෙස් දෙන්න යන්නත් එපා. කාටවත් නිසද්දයන් කියන්න යන්නත් එපා. තමන් නිසද්ද වෙන්නකො පුදුමාකාර පණිඩයක් අන්පතන. ඉතින් ඒක පුරුදු කරගත්තට පස්සේ තමන්ට යන යන තැනක නිසද්දතාවේ මේ වාසනාවට හම්බ වෙනවා. පින්නට හම්බ වෙනවා. ඉබේම තල් වෙන්නේ නිසද්ද තැනට. ඒ වගේම අනික් කටේ ගෝසක එරුවට තරහ වෙන්නේ නැහැ ඒ කොටසින්. නොදැනුවත්කමට කරපු දේ මේක දැනගෙන මම නම් ඊට පස්සේ මේව කරන්නේ නැහැ කියලා ගන්න. ඉතින් මෙන්න මෙච්චරයි මට මතක් කරන්න තියෙන්නේ මේ හරියන්කයයි සක්මනයි ඉදින්දා වැඩයි ගැන කොහොමද මම හිතුවට විදිහ ගොඩාක් වෙලා අරගෙන තියෙනවා පැයක් ගිහිල්ලා තියෙනවා. නමුත් මේ මතින් හෝ වෙන ධර්ම සාකච්ඡා සුදු වෙන ප්‍රශ්න සාකච්ඡා කළ විද්‍යාර්ථීනෝ මම ආරාධනා කර සිටිනවා. තාපය භාග්‍යත්‍ර කාලයක් තියෙනවා. මේ පාවිච්චි කරන්නයි කියලා ධර්ම සාකච්ඡා සීසෙ. ඔව් එතකොට ඒ කියන්නේ දැන් පස්සේ විනාඩි 20 ගියාට පස්සේ නිකම්ම නිකන් තම්පත්ලා තියෙන මීමේසි පොදියක් ඇවිස්සලා ගියා වගේ. ඒක පාරස. ඒක එතකොට මේ ඇඟ ඔක්කොම මේ කී කරුණ ටික ටිකට යනවා. ඇඟත් කී කරුණ නැහැ, හිතත් කී කරුණ නැහැ. ඉතින් ඇඟ මේ නැගිටලා විසිකොල්ල දාන්න වගේ එන්න පටන් ගන්නවා. එහෙම වෙනවනම් එකක් තමයි තේරුම් අරගන්න ඕනේ. දැන් මට ඇතුලෙන් සංඥාවක් ඇවිල්ලා තියෙන්නේ නැගිටපන් කියලා. මොකද පුරුදු කරපු තාක්. තමන් යන්තම් හෝ මේ මොන චේතනාවෙන්ද මොන උවමනාවෙන්ද නැගිටින්නේ කියන එක බලන්න නැතුව නැගිටින්න එපයි කියනවා. මම දැන් ඇතුලෙන් දැන් ඇවිල්ලා තියෙනවා නැගිටපන් කියලා චේතනා මම ඒ අනුව මේ නැගිටින්න හදන්නේ කියලා නැගිටිනවා නම් ඒක මතක් කරලා දෙන්න ඕනේ චේතනා මතක් කරලා දෙන්න. නැවත නැගිටින එකත් නැවතිලි නැගිටින්න. යෝගාවචරයක් විදිහට නැගිටින්න. කියන්නේ නොනැගිටම බැරිලා. එහෙම නැත්නම් මෙන්න මේ සලකා බැලීම කරනකොට තමයි තේරෙයි මේක මේ පුරුද්දට කුලක්කොට නැගින්න හැදුවට ඕනනම් ඉන්න පුළුවන්. පොඩි අවස්ථාවක් එතකොට අතරමැද හම් වෙනවා. එහෙම වුණොත් විනාඩි 5ක් නතර වෙලා නැගිටින්න. විනාඩි 5කට කොම්ප්‍රොමයිස් කරනවා. ටිකක් වෙලා ඉන්න හදනවා. විනාඩි 5 යනකොට සම්පූර්ණව කමත වෙලා ඉන්නවත් ඉඩ තියෙනවා. මට යන්නත් ඉඩ තියෙනවා. ගියත් ඊට විනාඩි 20න් නැගිටලා විනාඩි 25කින් ගිය කියලා පොඩ්ඩක් සක්මන් කරනකොට ආයෙත් එන්නේ ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන් වෙන්නේ ඉතියා. ඒ නිසා මුල් ටිකේදී ටිකක් මේ අර පොඩි දරුවෙක් අලුත් දෙයකට ගියාම ආරේ මේ කරන මෙවදී වගේ පොඩ්ඩක් අපිට මේ පුරතල් කරන්න සිද්ධ වෙනවා. ටික දවසක් කරනකොට ඇත්තටම කායික වේදනාවක් නැත්නම් ඔක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ මේ හැබැයි සමාධිය තියෙනවා නම් විනාඩි 20 තුළ සමාධිය එනවනම් අදිස්ථාන කරන්න. මට විනාඩි 25ක් ඉඳලා බේවා කියලා අදිස්ථාන කරන්න. එතකොට විනාඩි 20 25 කරලා ගියාම ටික ටික ටික ටික ස්ට්‍රෙච් කරනවා. ඒක ඒ කියන්නේ අබ්බැහියක් වගේ. දෙවනතු වෙන කායික වේදනාවක්වත් වෙන එකක් නෙවෙයි. අබ්බැහිය නිසා. ඒක ඉතින් අර අදිස්ථාන ශක්තිය හෝ ප්‍රයෝගයෙන් නැගිටින්න හිතන බට පාට නැගිටින්න නැතුව ඒක පුළුවන් තරම් කඩලා බලන්න මේ චේතනාව මේ නැගිටීමේ වැඩපිළිවෙල මේක නැවතිල්ලේ කරන්න කියලා. කරනකොට තමයි තේරෙන්නේ නැගිටින්න ඕනේ කියලා හිත එනකොටම නැගිටින්න තියෙන කුලප්පු නැතුව. වෙන වේදනාවක් වෙන අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ. හැබැයි ඉතින් ඒකට කොම්ප්‍රොමයිස් කරනවා. එහෙනම් මම තව විනාඩි 5ක් ඉඳලා නැගිටිනවා. ඔක සාමාන්‍යයෙන් වෙනවා දක්ෂ යෝගාවචරයකට විනාඩි 45ක් විතර ගියාට පස්සේ ඒ සාමාන්‍ය යෝගා මේ සමාධියේ කාණ්ඩන් ශක්තිය තියෙන පළවෙනි විනාඩි 35 45 අතරේ විතරයි. ඊට පස්සේ කොහොමද කැඩලා යනවා. අනේ කැඩෙන වෙලාවේදී ওই මීමැසි පොඩි ඇවිස්සෙන වෙලාවක්. මුළු ඇඟම නිකන් පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ විසිරෙන වෙලාවක් එනවා. ජීවිත අපි නැගිනව දන්නේ නැහැ. මේ එතකොට හොඳට කල්පනා කරන්න කියනවා මේ නැගිටීමට ගත්ත චේතනාව. අර මේ ඇතුලින් ආපු චේතනාවක් නිසා නැගිටින්නේ. ඒ අනුව මම මේ නැගිටිනවා කියලා ඒක පුළුවන් තරම් පුංචි පුංචි කොටස් වලට කඩලා බලන්න යනකොට අනික විනාඩි 5 10 දික් කරන්න පුළුවන් ගැටියක් වෙනවා. හැබැයි මේ විනාඩි 35 ක විතර ඇතුළත කරගත්ත සමාධිය එන එන කාලය ඇතුළත හොඳට සමාධිය තහවුරු කර ගන්න පුළුවන් සතිය හොඳට තහවුරු කර ගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ පැය එකමාර ලිමිට් එකට වැටෙනවා විනාඩි 35 40 පැනනට පස්සේ පැය එකමාරෙන් එනවා වෙන ලිමිට් එක. පැය එකමාර පැනනට පස්සේ පැය පහක් ආකුණ තියෙනවා. ඊට පස්සේ හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව නෙවෙයි පොඩි පොඩි සකස් කිරීම වගේක් කරනවා කෙරුවට ඉන්න පුළුවන් ගතියක් එනවා ඒ වගේ මම ඔය කියන්නේ සාමාන්‍ය ආදර්ශයක් විදිහට හැම කෙනාටම හරියට විනාඩියට වෙනස් වෙන්නේ නැහැ දුව ටික ටික ටික ටික මේ පුරුදු කරගෙන යන එක තමයි කරන්නේ. එක්සර්සයිස් කරනවා රෙඩ් පිල් එක කියන්නේ පියවර වෙන වෙන යා ඉන්ෆ්ලුස් කරේ මගේ ෆිසිකල් චේන්ජ් එකක් තියෙනවා ඒක සම්පන්න කරනකොට ඒ වගේ බයෝ ෆිසිකල් චේන්ජස් තුනක් ඒ වගේ කීයක් සාමාන්‍ය දවසක් කියලා තමයි ඒ කියන්නේ පරියන්ක කීයක්ද සක්සන් කීයක්ද කියන්නේ සක්මනේදී සාමාන්‍යයෙන් කියන්නේ පුරුදු කරපු එකන පළවෙනි විනාඩි විස වම දකුණ කියලා කරනවා දෙවෙනි විනාඩි විස ඔසවන යවනවා කියලා කරනවා තුන්වෙනි විනාඩි විස ඔසවන යවනවා තබනවා ඒ තමයි අපි එකලමත හිතෙන හැටි ඒත් ආධුනිකයන්ට ඒක කියන්නේ යා සමතත් දන්නෙත් නැහැ විපස්සනාත් දන්නෙත් නැහැ කියන්නේ සාමාන්‍ය විනාඩි ටිකටම කරන්නේ යම් විදියකට ඔය තෝන්තු ගති සමබර නැති ගති කියන එක එන නිසා තමයි සම්ප්‍රදාන කුල හැම ධර්මණක් පිටපස්සම ආසනයක්. ඒ ආසනේ විනාඩියක් වාඩි වෙලා ඉන්නේ. තමයි තේරෙනවා නම් මොකද්ද මේ ඇගේ වෙනස් ගතිය. අපි කන්දක් නගින්න ගියාද? විතරක් ගිහිල්ලා රෙස්ට් කරන්න තු දිගටම යන්න ගත්තොත් මේ ඔක්සිජන් බැලන්ස් එක ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ක්ලාන්ත වෙනවා. ඇත්තටම අඩි 3000 කන්ද නගිනවා නම් හැම අඩි 1000කටම එක රැයක් පිළිදෙනවා. අඩි 1000ක් නගිනකොට සෙන්ටිග්‍රේඩ් අංශක 3ක් බහිනවා. ඔක්සිජන් සාන්ද්‍රණය කොච්චරද බහිනවා. ඒකට ඇඟේ අර අඩු ඔක්සිජන් වලට තියෙන අඩු සීතලට පුරුදු කරගන්න තු ඉතුරු ටිකක් ගියොත් ඇඟ හැඩ ගැහෙන්නේ. ඒ නිසා කියනවා අඩි 10 දී එක රැක් කුදිය ගන්න. කුදිය ගත්තාම වෙන්නේ හුද ඇඟ හුරු වෙනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ තව අඩි 10ක් නැගෙනවා. නැගලිවට ඒක ඇඟ හුරු කරලා තමයි ටිකෙන් ටික යන්නේ. ඒක නිසා ඒවා මේ බයටවත් එහෙම නැතුව මේ මේ මේක නෙමෙයි ශිල්ප. නමුත් ප්ලේන් එකක් අඩි 30000 උතර උඩ නැගෙනකොට හරියට ඔය වාතාශ්‍රයේ තියෙන ප්‍රෙෂර් එකයි ඔක්සිජන් උයි සම්බර කරලා දෙන්නේ. ඒක නිකන් රැවටිල්ලක් කරන්නේ ඒක. උනට ඇඟ සෑහෙන සෑහෙන වෙනසක් තියෙනවා. ඉතින් ඒ වගේ අර මේ කිරිල්ලෙම තමයි පුරුද්දා. මේක ඒක කියලාම දිනනවා කියලා ගෙලින්ද ඈනුම් අරින්ද පොඩි දරුවෙක් ඉන්නවනම් පුළුවන් තරම් අඬව අඬව යන්නේ කියලා. වතුර පොපෝ යන්නේ කියලා නැත්නම් ඌට මේක කරගන්න තේරෙන්නේ නැහැ. ඒ ඔක්සිජන් මෙවක අඩු පාඩු වුණාට ඇඟේ ලොකු වෙනස්කමක් වෙනවා. ඉතින් ඒව ඒ මේක නිසා බුදුරජාණන් වහන්සේගේ හැම වැඩ පිළිවෙලකම මේ ප්‍රතිපදා කියන වචන පෙන්නලා තියෙනවා. එක රැයෙන් එක පහරෙන් කරන්නේ. ටිකක් කරලා ඒ මට්ටමට ආවට පස්සේ ඒක ඒක පුරුදු කරන්න. පුරුදු කළා ඉතින් යහට ගාව මට්ටමක්. ප්‍රතිපදාව කියන්නේ අවස්ථා පීවර රාශියකින් යන. ඉතින් අපිට දැන් වෙලා තියෙන්නේ මේ කෙටි ක්‍රම හොයන ගතියක් අවිනේ. ක්ෂණික ක්‍රම හොයන්න පටන් ගන්න. මේකේ මනුෂ්‍යයා නාස්තිලා තියෙනවා. කිසිම කියලා කිසිම කිසිම කෙටි ක්‍රමයකින් සත්‍යයක් හොයන්නම් වුණ වටිනා දෙයක් හම්බෙන්නේ නැහැ. සත්‍යයක් හොයනවා නම් වටිනා දෙයක් හම්බෙනවා නම් ක්‍රම වේදයක් තිබුණා. ප්‍රතිපදාවක් තුළින් පියවරෙන් පියවර තමයි යන්නේ. ඒ නිසා මේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ කියලා අපි සිංහල කවියක් කියනවා. යෝගනේ මිනිහා හොම්බේ. අර හවයි ඉබ්බයි කතාව තමයි. ඉබ්බා වනුකගා කියලා කොමරියයි. ආවා පියමි දෙක පැනලා කියලා බුදියගෙන ඉල්ලන ඉඳ පෙරටිච්චාම ඉබ්බා දෙන්නකයි යන්නේ. ඒකෙන් මේ කියන්නේ මේ ප්‍රමාද වෙන්න කියන එක නෙවෙයි ලය ආට් එක අල්ලගන්න. ඒක අමාරු. මොනසාර මේ මාත් දැහැවුවා. රිලැක්ස් කරන්න ඕන දෙයක් මම ඒකට මම බලලා මම දැනන්න පැහැරස සමාඩ හරියන්නේ ප්‍රශ්නේ කියලා පටන් ගන්නවා. අර මේ දුකයි කොහොමද ඉහිල් කරන්න කියන එක ගන්න. ඔව්. ඒකේ මේ අර දැන් මම අනුගමනය කරන ක්‍රමයක් තමයි මෙහෙම කෙලින් ඉඳලා හුස්මක් අරගෙන මේ රේස් දෙක මෙහෙට ගේනවා. ඊට පස්සේ වැටෙන්න දෙනවා හුස්ම යාම. ඒතකොට වැටෙන තැන තමයි සුබියු නමුත් සහැල්ලු. ස්වභාවිකව සවාසනය කරනකොට යෝග ව්‍යායාම කරලා සවාසනය කරනකොට මේ මේ නිදාගෙන ඉන්නේ මේ එහෙම නිදාගන්න කියන ඉස්සලා නිදාගෙන වෙලා කොන්ද උඩට ඇඟ දැඩි කරලා කිසිම කරලා අල්ලන්නේ. අල්ල ඩක් කරලා ගන්න. ආයෙත් ඇඟ දැඩි කරලා ඩක් කරලා ගන්නවා වැටෙන්නේ මිනිය වැටෙන රාලය. වැටිච්චට පස්සේ අපේ ඉඳුරන් වැටෙන රාලයක් තියෙනවනේ. ඒක මිනිය කියන්නේ ඒක මල මිනිය කියන එක. මල මිනිය කියන එකනේ. අර නිදා ගන්නකොට පණ තියෙනකොට හොඳට පේනවා. මිනිහක් වන්නකොට පස්සේ හොඳට තේරෙනවා. අන්නේ මිනිහ වැටුණාට පස්සේලු ඒක තමයි වැඩිම රිලැක්සේෂන් එක අපිට තියෙන්නේ. ඒ නිසා ඇඟ දඬු කරලා එහෙම ඩක්කලා පොළොවට වැටෙන්න ආරම්භ. තුන් සැරයක් විතර කරලා එහෙම හිටපුවා විනාඩි 5ක් විතර පැයක් නිදාගෙන ඉන්නට වැඩිය රිලැක්සේෂන් එකක් ගන්න. ඒ නිසා හොඳට ඇඟ දඬු කරලා අතහැරලා දාන්න. ආයි එහෙම කරනකොට ඇඟ වැටෙන්නේ එයාට එයාගේ ස්වභාවයට. එයාගේ ප්‍රකෘති தත්ත්වයට. ඊට පස්සේ මිනිහා ඒක කරගෙන යනවා. අර කිසිතන්නේ අර මෙහෙම කරගෙන ඉන්න එක ඊට පස්සේ වෙන්නේ භාවනා වෙන්නේ අර වාසියවා. දඬු එක අරුකටේ ගැව්වා වගේ රඟපාන්න ඉන්නවා වගේ ඒක වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ඒක නිසා මේ වචනේ බුදුහාමර පාවිච්චි කරන්නේ පටිසල්ලාන කියන වචනේ. පටිසල්ලාන කියන්නේ සංගවිලයි. සංග සංගවිලයි. මේ පිරිසක් ඉදිරියට රඟපාන්න කරන බව නෙවෙයි. පටිසල්ලාන කියන වචනේ කියන්නේ මේ විවේක ස්ථානයක්. තමන්ගේ තමන්ට ඕන විදිහට ඉරියව් පවත්වන්න පුළුවන් ස්ථානයක්. අනික ඉන්න කට්ටියත් ඔක්කොම මේ නළුව නිලිය නෙවෙයි. භාවනා කරනවා. ඉතින් ඒ කට්ටිය එකිනෙකට අනුකම්පා කරගන්නවා. පරිසල්ලාණේ කියන වචන තමයි බුදුහාම පාවිච්චි කරන්නේ. තේන කෝපන සමේන භගවා භායන්න සමයෙන් පරිසල්ලාණ ආවුත්තිතෝ අවස තමන්ගේ පිළිසලනේ නැගිට. විවේක ස්ථානයේ නැගිට කිව්වහම භාවනා කරන තැන විවේක ස්ථානය. තමන්ට ඕන විදිහට අතපය දිගාලා සහල් වෙන්න තියෙනවා. විකාර කරනවා කියන එක නෙවෙයි. මේ ඇඟ දඬු කරලා ගෙනියන්න බෑ. මෙයා මේ මේ මෙයාට නීති දාලා ගෙනියන්න බෑ. එයාත් එක යාපු වෙන්න ඕනේ. යාපු වෙන්න නම් ඒකට ඕනේ පහසු කන්නික දෙන්න ඕනේ. ඒක මෛත්‍රිය. ඒක මෛත්‍රිය. ඒ නේද සවාසනේදී ඒක ටෙක්නික් එකක් විදිහට පාවිච්චි කරනවා. එතකොට මම දක්වන මම දකින්න දිලයට ගියත් සමාධියක් වෙනවා. ඔව් දැන් ඒකට කියනවා මෙහෙම කතාවක්. දැන් අපි එදිනෙදා සම්මන් සඳහා නෙවෙයි. වතුරට යනවා ලිඳේට යනවා වතුර එකක් ගේන්න නාන්න යනවා මේ පින්න පාත්‍රට යනවා හරි මේ. එතකොට ඇවිදිල්ලක් නැති සක්මනක් නෙවෙයි. එතකොට කියන්නේ වම දකුණු වශයෙන් සහැල්ලුවට මෙනෙහි කරන්නේ. නමුත් අපි දන්නවනම් ඒකෙදි ඒකෙදි සමාධියක් එනවා. සක්මන් කරනකොට වගේම නිකන් වෙන තැනකට යනකොට උනත් මම මේ දකුණ කියනකොට එනවා. දැන් මගේ තම ඔය කියලා දෙනකොට මම වම් දකුණ ඔසවන තබන කියලාද මම සක්මන් කරන හුඟා කරලා මුළු දවසේම මගේ අතින් වෙන්නේ වම් දකුණ විතරයි. ඒතර ඕන ඕන වෙන්න ඕනේ රිලැක්සේෂන් එක එනවා. ඒ අර ඇත්තටම ඒ ඔසවනවා යවනවා තබනවා හෝ ඔසවනවා තබනවා හෝ වම් දකුණ කියන එක අපිට දී ඇති විචිත්‍ර දේවල්. වම් දකුණ වශයෙන් කෙරුවත් මූලික වශයෙන් කෘත්‍ය සිද්ධ වෙලා ඉවරයි. තමයි නේනවා. ඒකට අර මේ නිති මාර්ගයේ තියෙනවා පියවර 6කට කටවා. ඒ සමහර ඌව ගණන් කරනවා. මම තුනකට කරලා තියෙනවා හතරවෙනි එක අද කරන්න යනවා හෙට හතර පහ කරනවා කියලා නම් ඒකනේ අපිට ප්‍රධාන වෙන්න තියෙන්නේ ඒ ක්‍රමවේද නෙමෙයි සතිය සමාධිය. සතිය සමාධිය මොකෙන්ද වැඩෙන්නේ? ඒ ක්‍රමයෙන් තමයි ඒකෙන් තමයි තෝරගන්නේ. කැඩීම තුල අමතර වාසයක් වෙනවානේ. එන පිටස්සට සිතුවිල්ලට වින් ගන්න තියෙන කාලේ තමයි. ඒක ඇත්තට එහෙම තියෙනවනම් කඩන්න එපා කියලා. පිටු එනවා නම් දිගට කරන්න. ඉතින් නැතුව සක්මනම yaadින්න තමයි අපි ඔසවන තබන දෙකට කඩන්නේ. ඒකත් තව ඔසවන යවන තබන කියලා කඩන්නේ සක්මන yaadෙනවා නම් කියලා. බාධා තියෙනවා කඩන්න දෙන්නේ නැහැ. බාධා තියෙනවා පිටට වම දකුණම කරන්නේ. කොහොමද සමත භාවනාවේදී නම් මේ පියවර වම දකුණ ඔසවීම තැබීම කියන මේ කඩල මෙනෙහි කිරීම කතා කරන්නේ. පිටටෝම වම දකුණම කියන තමයි යන්නේ. ඒ කියන්නේ ඒ එක දිගට මෙහෙ කිරීම තුළ බුදු කෙනෙකුට නම් ආපහු වෙනස් පිට අරමුණක් රිංගන්න කාලයක් නැහැ තියෙන්නේ නැහැ. ඒක තමයි මෙහෙ කරගෙන යනවා නම් ඔය සාමාන්‍ය පොල්ලතු කරත් පොල්ලතු බානකොට ඉන්න කෙනෙක් හිටියත් ඒ මනුස්සයා මොකද කරන්නේ පොල්ලත් ගණන් කර කර බලන්නේ. ලාභයි ලාභයි ලාභයි ලාභයි එකයි එකයි එකයි එකයි එකයි දෙකයි දෙකයි දෙකයි දෙකයි දෙකයි තුනයි තුනයි තුනයි ඉතින් කාටවත් ඇවිල්ලා අරකට අතුරු කතා හෙලන්න හිතෙන්නේ නැහැ මොකද මිනිහා වැඩි නිසා ඒ ගණන් කර කර පොල් ගන්නකොට ලාභයි දෙක දෙක අරන එක තත්තු කරනවා ඒක ඒතකොට වැරදි. ඉතින් ඒකට ගණනා ක්‍රමය කියලා තමයි අපි අටුවාය උගන්ලා තියෙන්නේ. ඒ වම දකුණ වම දකුණ කිකයි මෙනේ කරීමේ මෙනේ කරන යනකොට මේ අපි අර කුංචි පන්තිවල අකුරු ගන්නකොට අයන්නට ඇඟිල්ල තියෙනකොට අයනු කියලා මුළු පන්තියම කියවනවා නම් අපි දන්නවා පන්ති අවධානයත් ඇවිල්ලා තියෙන ළමයා රූපෙත් දකිනවා සද්දෙත් අහනවා එතකොට එයාගේ මතකයේ සංඥාව ඒකට කියන්නේ තිර සංඥාව කියලා සංඥා විස්තර කිරීමක් කරනවා. එතකොට ගියාම මේ ලියුමක් ලියනකොට අපි ඒ ලියුමේ ඇඩ්‍රස් එක ලිව්වේ නැතුව වෙන මොනවා කළා දැම්මත් ඒ ලියුම අවශ්‍යතන්ට යන්නේ නැහැ. දිනකොට දානවා නම් ඇඩ්‍රස් දෙකකට දානවා. අනිවාර්ය හරියට ඒක ලේබල් කරනවා නම් ඇඩ්‍රස් එක හරියට ලියවෙනවා නම් ඒ ලියුම නිසිතන් යනවා රුපියල් 5න් යනවා. එවනතු අපි යන්නේ කිව්වොත් එහෙම දවස් 5ක් ඇයි වැඩි. ලැප්ටොප් එකේ හරියන්නේ මොකද හරියට ලේබල් වෙන්නේ. ඒක තමයි ඒ ඒ අරමුණ වෙන් කරලා තියෙන දැන් කම්පියුටර් එකේ තියෙන සම්පූර්ණ ටෙක්නික් එක මොකද්ද? කුංචිම තොරතුරු කඳුල පවා අනිත් එකෙන් වෙන් කරන්න වෙන් කරලා තියෙනවා. පැටලෙන්නේ ඒක පස්සේ සම්බන්ධ කරන්න පුළුවන් ගලවන්න පුළුවන්. ඊට පස්සේ කම්පියුටර් වලින් ගලන යනවා. මේ වගේ අපි ළඟ තියෙන දැනුම ඔක්කොම වර්ගීකරණය වෙලා නම් මේක දැනුම සීමාවේ වටිනාකම කෙලවරක්. අපි ළඟ තියෙන තේරම පිටිගේ බලාමල්ල වගේ ඇනිලා තියෙනවා. ඒක ඒක වටිනාකමක් නැහැ. ලේබල් කරලා දානකොට වෙන්නේ ඒ ඒ දේ ඒ ඒට අපේ ඉස්කෝලේ ලැබ් එකේ ගහලා තියෙන බෝඩ් එකක් නිසි තැනට බඩුවකුත් බඩුවකට නිසි තැනකුත් අතට. දැන් ලැබ් එකේ ගොඩාක් බඩු තියෙනවා හරියටම ටෙස්ට් ටියුබ් එක දාන්න වෙනම තැනක් තියෙනවා. ෆ්ලාස්ක් එක තියන්න වෙනම තැනක් තියෙන කියලා කෝඩ් එකක් අඳලා තියෙනවා බඩුවකට නිසි තැනකුත් නිසි තැනට බඩුවකුත් අතට. ඉතින් ඕන කෙනෙක් ආවම මේක දන්නවනම් ආය සංවිධානය කරන්න පුළුවන්. ඒකට හේතුව හරියට ලේබල් එකක්. අපි වෙලා තියෙන උදේ ඉඳලා හඳනකයි යනවා කිසිම දෙයක් එහෙම ලේබල් එකක් නැහැ ඉතින් මොනවදෝ කරනවා කාගේ න්‍යාය පත්‍රයක වැඩ කරනවා කියලා කවුරුත් දන්නේ මේකෙන් කරන්නේ දැන් දවසේ පැයක් දෙකක් අයින් කරලා ඒ ටික හරියට ලේබල් කරලා දාන්නයි කරන්නේ අවශ්‍ය නැහැ. වතුර ඉන්න කතා. බෑ එහෙම නැතිනම් දැන් ගෙන්න වෙලා අපි අපි වැඩක් බලාගමු. අමතර ප්‍රශ්න නැහැ. මම හිතන්නේ මේ මේ කතාව කොහොමලා අහලා තියෙනවද මේ අද ඉස්ලාම අහනව නෙවෙයි. මොන මොන ආකාරයෙන් හරි ශරීරයේ දෙසල තුන් සැරේ අහලා තියෙනවා. නමුත් ඒක ස්වභාවය තමයි ඒක නැවත නැවතත් මතක් කරලා දෙන්න ඕනේ. ඒක තමයි මේ අර පොඩි උන් කිරියහක් තියෙනවා කියන එකක් තියෙනවා. ඒ අඬන අඬන වෙලාවේ ටික ටික කිරිපොන්න ඕනේ. එහෙම නැත්නම් හැදෙන්නේ. ඒකේ පටන් ගන්නකොට ටික ටික දෙන්න ඕනේ. එහෙනම් අපි දැන් මෙතනින් විසිර යනවා. අපි එකතු වෙනවා හතරට. දැන් වෙලාව 3යි කියලා ගන්නකො. 2:45යි හතරට එකතු වෙනවා මේ සම්මුඛ බාහ. හතර පහ භාවනාව ඊට පස්සේ පහ හය පරියන්ක සක්මනක්. ඊට පස්සේ පහ හය සක්මන. හතර පහ පරියන්ක. ඒක දැන් ගිලම්පසකට පස්සේනේ මේ වෙලාව ගිලම්පසක් අරගෙන සක්මනට යන එක කියන්නේ. අපි නැවත හතමාත් හම් වෙනවා මෙතනදී ධර්ම දේශනාව. සම්මාස අද ඉස්සෙල්ලම කියපු වෙනස්කම් තමයි හෙට උදේ 7 ඉඳන් 8 වෙනකන් අපි සාපත් පිළිවෙල. පත් පිළිවෙලට අපි සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකයි හෙට ඉඳලා අපිට මේ සාකච්ඡාව පවත්වන්න වෙන්නේ ඒ ශාලාවේ. ඒක ස්වංශ අවසර දුන්නා. අද ඊට නිසයි මේක කෙරුවේ. ඒකට උදේ 8ට රැස්වීමක් අවශ්‍ය කරන්නේ නැහැ. සිල් සමාදන් වීමක් නැහැනේ. දිගට කරගෙන යන එකයි තියෙන්නේ. මේ මාර්ගය